අවස්ථයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භය ලබා ගැනීමට සිළුම දනාම tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ අසප්පුරිසෝ ඥාතෝ හෝති අසස්සි සෝ ඉති පටිසංචික්කති අහං කෝමි ඥාතෝ යසස්සි ඉදී පනඤ්ඤේ භික්ඛු අපඤ්ඤතා අප්පේ සෝ අප්පේ සේකතං සෝතේන ඥාතත්තේන අත්තානුක්ඛංසේති පරං මම්බේති අයං භික්කවේ අසප්පුරිස ධම්මෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච ශ්‍රී මුක පාඨයක් මේකත් උපුටා ගන්න ලද්දේ උද්දృత කරන ලද්දේ ඒ සප්පුරුෂ සූත්‍රය. අපි මේ දවස් කීපෙම මේ සප්පුරුෂ සූත්‍රය තමයි ඉදිරියෙන් තියාගෙන මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා සපයා ගත්තේ. මේ හැම පාඨයකින්ම වගේ සරුවචන් වහන්සේ ඉසලා අසප්පුරුෂ ධර්මයේ පෙන්නලා එයින් සප්පුරුෂ ධර්මයක් හුවා දක්වනවා. සප්පුරුෂ ධර්මයක් කැපී පෙනෙන සලස්සනවා. ඉතින් මේ මෙතෙක් කල් අපි කියපු කොටස් කුල උච්ච කුල මහා කුල මහා භෝග කුල ආදී වශයෙන් දක්වන විදිහට තමන්ගේ පෞල් පදනම පෞල් පසුවීම අනුව සමහරු කුලවන්ත කමින් ධනවන්ත කමින් විශාල කමින් මේ පෞලේ වටිනාකම සලකලා පැවිදි වුණාට පස්සෙත් වෙන විදිහට කියන උසස් කුලයකින් මහා කුලයකින් බොහෝක තියෙන කුලයකින් විශාල කුලයකින් පැවිදි වෙලා පැවිදි වුණාට පස්සෙත් ඒ කුලවන්තකම මහා පවුලේ ගතිය ධනවන්තකම සලකලා මම යමක් කමක් ඇති පවුලකින් ආපු කෙනෙක් කුලවන්ත පවුලකින් ආපු කෙනෙක් මේ අනික් පැවිද්දෝ හිම නෙවෙයි ඒ අය මං වාගේ ලොකු අබිනිෂ්ක්‍මණය කරපු ඇත්තෝ නෙවෙයි ඒ ඇත්තෝ උසස් කුලවල මහා කුලවල මහා භෝග සම්පත්තියෙන් වල ආපු නෙවෙයි උලාර කුලවල ඇත්තෝ නෙවෙයි කියලා තමන් උසස් කරලා අනුන් පහත් කරන ගතිය මේ තාකල් ඒ සූත්‍රයේ පෙන්නලා අද කියන එක ඉති ටිකක් වෙනස් වගේ පෞද්ගලික ලක්ෂණයක් සර්වඥාන්සේ පෙන්නනවා උනච පරම්පිකවේ අසප්පුරුසෝ ඥාතෝ හෝති අසස්සි ඒ පුද්ගලයා ජනප්‍රිය පුද්ගලයෙක් බොහෝ දෙනා දන්න කියන ජනප්‍රිය පුද්ගලෙක් යසස්සී කියලා කියන්නේ බොහෝ පිටිස් ඇති කෙනෙක්. ඉතින් එහෙම සමාජයේ ඊටම ජනප්‍රිය කෙනෙක් යසස් පිරිවර ඇති කෙනෙක් ප්‍රවිජ වෙනවයි කිව්වහම ඇත්තට මේක සාසනයට ආඩම්බරයක්. ඒ වගේම ලෝකයට ආදර්ශයක්. ඒ නිසා අපිට ඒකේ අසත්පුරුෂකමක් පේන්නේ නැහැ. නමුත් ඒ සියුම්ව සැඟවිලා තියෙන ඒ අසත්පුරුෂ ගතිය ਸਰුවචනanse පෙන්වන්නේ ඒ පුද්ගලයාගේ ඇති ප්‍රසිද්ධියත් නෙවෙයි සෙනග ගොඩක් ඉන්න කමෙත් නෙවෙයි ආයේ කල්පනා ක්‍රමේ. එයා හිතන හැටි, එයාගේ දෘෂ්ටිය, එයාගේ මානසිකාර ක්‍රමය මෙන්න මේ වුණොත්, මේ ආකාර වුණොත් ඒක අසත්පුරුෂ ධර්මයක්. කොහොමද මෙයා කල්පනා කරනවා මම ඇවිල්ලා බොහෝ ප්‍රසිද්ධ කෙනෙක්, බොහොම සෙනග ඇති කෙනෙක්. විශාල පිරිස් ඇති කෙනෙක් ජනප්‍රිය කෙනෙක් ඉදී පණඤ්ඤේ බෙකු අපඤ්ඤතා මේ අනික් කට්ටිය නිකන් සාමාන්‍ය කට්ටියකට ප්‍රසිද්ධ නෙවෙයි අපස්සේකතා එයා ඒ අත්තන්ට ਵਿਚාර සෙනගත් නැහැ ඒගොල්ලෝ ජනප්‍රිය නැති මුළු ගැන්විච්ච කොංගණිච්ච ඇත්තෝ මේ නිසා Tamange අර ප්‍රසිද්ධතාවයේ අනුව එහෙම නැත්නම් Tamanට ගොඩක් පිරිසේ ඉන්නකම අනුව මම පැවිද්දන් අතර උසස් අනික් අය පැවිද්දන් අතර නීචයි පහත් කියලා ඒ ඥාත తত্ত্বය එතන යසස්සී తত্ত্বය ඉස්මතු කරගෙන තමන් උසස් කළ සලකනවා අනුන් පහත් කළ සලකනවා නම් මේකත් අසත්පුරුෂ ධර්මයක් කියලා ඒ පුද්ගලයා පැවිද්දෙක් වුණත් ප්‍රසිද්ධ කෙනෙක් වුණත් සරුවචන් වහන්සේ චෝදනා කරනවා. ඒක නිසා එහෙම තැනකින් ඇවිල්ලා පැවිදි වෙනකොට සලකන ගතිය සමාජයේ තිබුණට ඒ පුද්ගලයාට ඒ ප්‍රසිද්ධතකම සහ පිරිසතිකම පැවිදි ජීවිතයේ සහ භාවනා ජීවිතයේ සහ නිවන් දැක්මට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා ලෝකයා පිරිසට බය නිසා ජනප්‍රියතාවයට බය නිසා මේ පුද්ගලයා උසස් කළ සැලකුවාට සරුවච්චන් ආංශේ ඒ වගේ දේවල් වලට බය කෙනෙක් නෙවෙයි. එහෙව් ප්‍රසිද්ධ කෙනෙකුට වුණත් එහෙව් පිරිස ඇති කෙනෙකුට වුණත් කෙලින්ම මූණටම කියනවා අසත්පුරුෂයි කිය. ඉතින් ඒක නිසා අපි සාමාන්‍ය සලකන භව සම්පatti මෙවුවා. අපි සාමාන්‍ය ලක්න උපදී සම්පatti මෙවුවා. පෙරපින පෙරපින නිසායි එවැනි කෙනෙක් ජනප්‍රිය වෙන්නේ. ඒ විදිහට පිරිස ගොඩක් ඉන්නේ පැවිදි වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ පුද්ගලයා කෙරේ අනුකම්පාවෙන් සරුවචනanse කියන ඔබ අසත්පුරුෂයි කිය. ඔබ කාලකන්‍යා. ඒක නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා නැත්නම් එයාට බඳින අයට සිද්ධ වෙනවා බුදුසසුනේ මොන වගේ පසුබිමක ඉඳගෙනද මේ වගේ පැවිද්දෙකුට උනත් අසත්පුරුෂයි කියන්නේ කියලා. ඒ දැන ගැනීම සඳහායි සරුවචනanse කියන්නේ යා ඒ ප්‍රසිද්ධ භාවය මුල් කරගෙන පිරිස ඉන්න බව මුල් කරගෙන අනුන් පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලක උසස් කළ සලකනවා නම් අනේ ධර්මයේ යසපුරුෂ ධර්මයේ තියෙන තාක්කල් එයා හොඳ ආදර්ශයක් දෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම යාට සාසනික දියුණුවක් ගන්න බෑ. යන යන තැන ප්‍රශ්න ඇති කර ගන්න. ඉතින් මේ විදිහට අසත්පුරුෂ ධර්මයේ පෙන්නලා මේ ඥාතත්වයේ මත යසස්සී තත්වයේ මතින් සත්පුරුෂ ධර්මයක් මතු කරලා පෙන්නනවා ඊගාව කොටසේ සත්පුරුෂෝචකෝ භික්ඛවේ इति පරිසංචික්කති සත්පුරුෂයෙක් මේ ශාසනයට ආවට පස්සේ පැවිද්දෙක් වශයෙන් හෝ පූර්ණ කාලීන යෝගාවචරයෙක් වශයෙන් ඒකේන කල්පනා කරනවා මේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණාට ගාක් සෙනක කෙනෙක් වුණාට ඒ ජනප්‍රිය වෙච්ච පළියට ගොඩාක් සෙනක ඉන්න පළියට යා ලෝභය අඩු කෙනෙක් වෙන්න බෑ. වෙන්නෙම නැහැ. ද්වේෂය අඩු කෙනෙක් වෙන්නෙම නැහැ. මෝහය අඩු කෙනෙක් වෙන්නෙම නැහැ. ඒ නිසා යා ජනප්‍රිය වීම නිසාම බොහෝ සෙනග පිරිවර වට කරගෙන හිට පමණින්ම ලෝභ ධර්ම අතින්, ද්වේෂ ධර්ම අතින්, මෝහ ධර්ම අතින් කැපිපෙන කෙනෙක් නොවෙන්න ඉඩ තියෙනවා. එච්චරම ප්‍රසිද්ධ නැති වුණත් එච්චරම සෙනඟ වට කරගෙන පිරිසක් නැති වුණත් යම් කිසි කෙනෙක් මේ ලබාවු පැවිද්ද නැත්තම් ලබාවු පැවිද්දේ ලාංඡනයේ වශයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවනම් සාමීචි පටිපන්න වෙනවනම් අනුධම්මචාරී වෙනවනම් ඒ කෙනා වැඳුම් පිදුම් ලබනවා. ඒ කෙනා ප්‍රශංසාවට ලක් වෙනවා සත්පුරුෂයන් අතර ඒ වගේම යාට ඒ ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය නිසා සාමීච ප්‍රතිපත්තිය නිසා අනුධම්මචාරීකම නිසා බලාපොරොත්තු වෙන අත්‍ය සිද්ධ වෙනවා. යාට ඒ පැවිද්දේ ප්‍රතිඵල ශ්‍රමණ ඵල ලැබෙනවා. යෝගාවචර කුණත් යෝගාවචර ඵල ලැබෙනවා. ඒ නිසා ඒකේනා උත්සාහ කරන්නේ තමන් මෙතෙන්ට එන්නේ ඉස්සලා තිබිච්ච ගිහි ගති ඒ වගේ තිබුණ ජනප්‍රියකම හෝ ජනප්‍රිය නැතිකම නෙවෙයි බොහෝ පිටිස් සිටපු කතිය හෝ බොහෝ ගෝල බාල පිටසක් නැති ගතිය නෙවෙයි කොච්චරක් දුරට මේ පැවිද්දට ආවට පස්සේ කොච්චරක් දුරට මේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වුණාට පස්සේ යෝගාචර වුණාට පස්සේ තමන් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවාද කියලා. ඒක කෙරුවොත් නම් අනිවාර්යයෙන්ම පසුබිම මොනතරම් දෙයක් වුණත් එයා බොහොම පූජ්‍යත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රශංසාවට ලක් වෙනවා කියන. ඉතින් සරුවචනංශේ වැඩ ඉන්න කාලෙම හරියට <clears throat> වගේ සිද්ධි වෙලා තියෙනවා. ඒ අනුව එක පුද්ගලයෙක් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට හිදිච්ච ගමන් නැවත උපන් කෙනෙක් වගේ සම්පූර්ණ නොලැබීච්ච ප්‍රශංසා නොලැබීච්ච පූජ්‍යත්වයටපත් වෙලා දිව්‍යංගේ බ්‍රහ්මයන්ගේ පවා වැඳුම් ලබාගෙන කටයුතු කරපු අවස්ථා හරියට තියෙනවා. ඒකේ පුංචි දේවල් වුණත් ඒක ලොකු කරලා සාහිත්‍යයේ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා. මොකද කාට හරි දැනගන්න ඒවකට ඉන්දියාව පැවතිච්ච මේ බහුජන මත එහෙම නැත්නම් බුහු මත ගරු කරන්නේ නැතුව ਸਰවචනංශේ කෙනෙකුට තමන්ගේ අදිෂ්ඨානයකින් ඇති කර ගන්න පුළුවන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඉස්මතු කිරීම සඳහා. ඉතින් ඒ අනුව බොහොම ප්‍රසිද්ධ කතාවක් තමයි මේ සුපබුද්ධ කුට්ටි කතාව. ඒක දාන කතාවටත් පොත්පත්වල ලියලා තියෙනවා. සවැත් නුවර ඉඳලා තියෙනවා පුද්ගලයෙක් මුළු ඇඟ මුළු අසං හොරි හැදිලා කියලා කියන කුෂ්ඨ රෝගයක් ඇති වෙලා ඇඳුමක් අඳින්නත් බෑ. කොයි ඉරියව්වේ හිටියත් කෙදිරි ගන්න. එහාට දඟලනවා මෙහාට දඟලනවා රැට නිින්දක් නැහැ. ඉතින් ඒක නිසා මේ මිනිස්සයා යම් වීදියේක රාත්‍රියේ නිදාගත්තා නම් අහල බහල කාටවත් නිදාගන්න බෑ. හුරියච්ච බැල්ලියක් ඉන්න තැනක ඒ වැලි කහ කහ ඉන්නා වගේ කේන්ද්‍රී ගන්නවා වගේ. ඒ නිසා මේ මිනිස්සයාට යමක් දීලා හැඳ වෙනකොටම පලාතින් නැති වෙන්න එලව ගන්නවා මිනිස්සු. කන්න බොන්න දෙන්නේ මොනවටත් නෙමෙයි පැත්තේ ඉන්න එපා කියලා. ඒ මනසට කියන්නේ අනුන් ඇහැරවන්න රැට නිදා ගන්න දෙන්නේ නැතුව කියන වචනේ සුප්පබුද්ධ කියලා කියනවා. මිනිස්සු අවදි කරලා තියාගෙන ඉන්නවා. කුෂ්ඨ රෝගියෙක් නිසා සුප්පබුද්ධ කුට්ටි කියලා තමයි ප්‍රසිද්ධ වුනේ. දවසක් මේ මිනිස්සයා කණ්ඩ හොය හොයා යන ගමන් ඔය සවැත්තුවර ඉඳලා ජේතවනාරාමයට පැත්තට යනකොට මේ වගේ පිරිසක් විශාල වශයෙන් වාඩි වෙලා ඉන්නවා දැක්කා. මෙයා හිතුවා දන්සලක් වෙන්න ඇති කියලා. ඇවිල්ලා පිරිස කෙලවර වාඩි වෙච්චාම මේ වගේ කෙනෙක් ඉඳගෙන බණ කියනවා. අනික ගොල්ල නිස්සද්දව බනහගෙන ඉන්නවා. ඉතින් මෙයාට තේරුණා මේ කණ්ඩ දෙන තරක් නෙවෙයි පිරිස කෙලවර වාඩි වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ බණ කියන්නේ ඒ සවැත්වර භික්ෂු භික්ෂුණී පාසක පාසිකාසි වරක් පිරිසයි බණ අහන්නේ බුදුරජාණන් වහන්සේ ඒ හිඟන්න එහෙම තමයි පුලන්න එතන මේ කෑමක් හොයාගෙන ආපු මිනිස්සයා වාඩි වුණාට පස්සේ බණ කියන ගමන් පිටිසගේ චිත්තසංතාන පරීක්ෂා කරලා බලනකොට ඔක්කොමලා නන්නතර වෙච්චරින් හිබනාන. අර දැන් හිගන්න ආපහු හිගන්න විතරක් ඛණ්ඩ හොයන ආවේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන බණට හොඳට කන යොමාගෙන හිත නමාගෙන කියන කියන වචනේ තේරුම් ගනිමින් ව්‍යංජන අනු ව්‍යංජන අනුව බනහන. ඊට පස්සේ බුදුචාන් වහන්සේ යාට දාන කතාවෙන් දාන කතාව කියන්නේ දන් දීමේ ආනිසංස කිව්වා. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා ප්‍රශ්න කරනවා මේ හිඟාගෙන ආපු මිනිස්සයා මෙතන कांड දෙයි කියලා හිතාගෙන මිනිස්සයාට බුදුහාමුදුරෝ දන් දීපන් කියලා කියනවා. ඉතින් මේ හිඟන්නේක් ඇවිල්ලා බුදුහාමුදුරු ගාවට එනවා නැත්නම් මේ පිරිස ගාවට එනවා මට කන්න හම්බ වෙයි කියලා. ඒ මනුස්සයට දාන කතාව කියනකොට ඒ මනුස්සයාට කල්පනා වුණාලු මන් ලද්දා පටන් හිඟන්නා. හම්බුච්ච දේ කනකම් හදිසි මට. ඉතින් මේ වගේ වැදගත් කතාවක් ඇහිලා අනේ මම දන් දෙන්න ඕනයි කියනකොට මම මොනව කරන්නේ? මම මොනව දෙන්නද? ආ හොඳයි හොඳයි කමන්නේ. ඊට පස්සේ මට එකවර පිඩු දෙකක් හම්බුනොත් මන් දෙකේ මේ පිටු දෙකෙන් එකක් දන් දෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා කියනකොටම දන් දීලා නෙවෙයි දානේ සාදු කියලා සමාදන් වුණා. ඊට පස්සේ බුද්ධ ජානනාංශය සඳහන් කරා සීල කතාව. සීල කතාවේදී මේ සතුන් මැරීමෙන් වැළකීම ඉතින් මනුෂයාට එතකොට සතුටක් ඇති වුණා. මම මේ දවස් ගත කරද්දී මම සතුන් මරලා හම්බ කරන මිනිස්සෙක් නෙමෙයි මාළු මරන කෙනෙකුත් නෙවෙයි හරක් මරන කෙනෙකුත් නෙවෙයි එළුව ඌරෝ මරන කෙනෙකුත් නෙවෙයි. ආ මට දාන බැරුණාට සීලේ නම් ප්‍රශ්නයක් නෑ මොකද මම හිතින් එහෙම සතුන් මැරීමක් වෙන්නේ නෑ. හොරකමකුත් නෑ මම හිඟන්නේ. ඒක නිසා මම ලැබෙන යමකින් ජීවත් වෙන කෙනෙක් නිසා මේ කියන බණේ හැටියට ඒ දෙවෙනි කටයුත්ත හොරකම් කිරීමක් මගේ අතේ වෙන්නේ නැහැ. ආ ඒක මට සමාදම් වෙන්න පුළුවන්. කාම මිත්‍යාචාරේ. ඉතින් මගේ මට කාමයේ තිබුණත් මේ හොරි හැදිච්ච විනියෙක් එක කවුරු දිහා බලයිද? કોઈ ප්‍රියමනාපයක් ඇති දෙන්න මට උවමනාව තිබුණත් කාම මිත්‍යාචාරය කරන්න බෑ. ඒ වගේම බොරු කේලම හිස් වචන පරුස වචන නෙමෙයි මනසට පුලලා ඉල්ලලා යදලා තමයි ආමක් හම්බ කරන්න වෙන්නේ නිසා මේ මිනිස්සයා බොරු කියලා මේ මගේ වඩු හොඳ බඩු මේක අරගෙන මට කීයක් කර දෙන්න කියලා කියන වෙළඳ ව්‍යාපාර කරන කෙනෙක් නෙවෙයි. පත්‍රකාරයෙකුත් නෙවෙයි. ඒ නිසා බොරු කියන දෙයක් නැහැ. ඉබේම <clears throat> මේ මිනිසයාට සීලය හම්බ වෙනවා. ඒ මිනිසයාට මත්පැන් බොන්න තියා ඇල්ලුතුර ටිකක්වත් නැතුව ඉන්න මිනිසයා ඒ මිනිසාර තේරෙනවා මේ දාන දෙන්න මට හිඟමනිය තිබුණාට මේ කියන කතාව ඇත්තනම් සීලිය අතින් බලනකොට මම සෑහෙන දියුණු කෙනෙක් මෙතෙක් කලුත් කරලා තියෙනවා ඉස්සරහටත් කරනවා කියලා එයා ඒ සීලේ පංචිල් සමාදන් වීම අටසිල් සමාදන් වීම නෙවෙයි ඒ ශිල්ප දානු අදිෂ්ඨානයක් කරගත්තා මේ ඇහෙන වචන වලින් මට වැඩේ කරගෙන යන්න පුළුවන් මේක ලොකු උතුම් දෙයක් නම් මෙතන ඉන්න පිරිසට වැඩිය මට බොහොම අයිතියක් තියෙනවා මගේ සතුන් මැරෙනවා අඩුයි, හොරකම් කරනවා අඩුයි, කාමීත්‍යාචාරය අඩුයි, වචනේ සීතුන අකුසල් අඩුයි. එහෙම නැත්නම් මත්පැන් බීම ආදී කටයුතු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුජානනාංශේ ඒ දාන කතං, සීල කතං, සග්ග කතං. ඉතින් මේ දාන සීල දෙක තියෙනවනම් ඕනම කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා මිසක අපායට යන්නේ අද යම්තා කපාය පිටසක් ඉන්නවනම් ඒ දානේ විනෝට හොරකම කරලා සීල නැති අය තමයි. ඉතින් ඒ නිසා මේ ලෝකේ අපි මොන තරම් දහංගට දාගෙන ජීවත් වුණත් මොන තරම් ලෝකයාට මවාපෑම් කරගෙන හිටියත් ජනප්‍රිය වුණත් පිරිස සම්පatti තිබුණත් ඒ Tamanට සීලෙ පිටව අයිතිවාසිකමක් නැත්තම් හෙලකින් පල්ලකට ඇදගෙන වැටෙන කෙනෙක් වගේ ඔළුව පල්ලෙහාට තියාන කඳ උඩට තියාගෙන අපායට වැටෙන. ඉතින් ඒක නිසා අපි මරණ චිත්තක්ෂණයේදීපත් වෙන මේ වික්ෂිප්ත භාවය අපි මෙතෙක් කල් කරගෙන ගිය මේ ඥාතක බොහෝ දන්න ජනප්‍රිය භාවයට හෝ බොහෝ සීපිරිස කෝල බාලයෝ ඉන්න පිරිසක කෝක වුණත් අපායෙන් ගලවන්න කවුරක්වත් නැහැ. ඒක නිසා ඉහළට යන්න ඕන නම් ස්වර්ගයට යන්න ඕන නම් මේ දාන සීල දෙක තියාගන්න ඕන. කාමානං ආදීනවං ඕකාර සංකිලේසං. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා සඳහන් කරනවා මේ වගේ දාන සීල දෙක කරලා ඉහළට ඉන්න මග දිගේ නගින්න තියේදී මෙච්චර පිරිසක් අපාය යන්නේ මොකටද? මේ කාම නිසා ආසාව නිසා හැපිනවන තියෙන ආසාව සාධාරණෝ අසාධාරණෝ ඒ වගේම කන පිනවන්න නාසය පිටවන්න දිව පිනවන්න කය පිනවන්න තියෙන ආසාව නිසා හොඳින් හෝ නරකින් හොරකමෙන් හෝ දුස්සීලව කටයුතු කරන නිසා එහෙම නැත්නම් මේ කාමයට පහඳින ගතිය නිසා කාමයට කඹරන ගතිය නිසා ඒ ආදීනව නොදන්න ගතිය නිසා ගින්දරත් එක්ක සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ. මේ මිනිස්සු විශාල පිටිසක්. දුර්භාග්‍ය සම්පන්න මනුස්ස ආත්ම හෝ අපාගත වෙනවා. මේ විදිහට කාමයාගේ ආධිනව පෙන්නලා ශක්තියක් තියෙනවා හැකියාවක් තියෙනවා පිටකොන්දක් තියෙනවා ආධ්‍යාත්මයක් තියෙනවා తాවකාලිකෝ හෝ ස්ථිරෝ කාමයෙන් වෙන් වෙන්නෝ ඒකට කියනවා අබිනිෂ්ක්‍මණී කියලා ඉක්ම යෑම පිටත් අහිං වීම ඒ අබිනිෂ්ක්‍මණය කරන්න කාමභෝගීන්ද පේන්නේ නෝන්ජල්කමක් විදියට. කාමභෝගයට පේන්නේ එක බය අතුකමක් විදියට. මෙච්චර ඇහ කන දිවනාසය කය තියෙද්දි මෙච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙද්දි තවත් මූලයක් වගේ මොකටද ආයේ මේ අබිනිෂ්ක්‍මණය කරන්න පුළුවන් තරම් කාමයේ විඳින්න ඕන කියලා එයා ඉන්නකම් අපායට වැඩ කරගන්න. නමුත් ඥානවන්තයා එහෙම කරන්නේ නැතුව අර සීලේක පිහිටලා කාමයෙන් අයින් වෙන්න අබිනිෂ්ක්‍මණයට කටයුතු කළොත් ඒ නිස්සරණානි සංසා. ඒ ආදයන් තමයි නිස්සන් වලට නිස්සන් වනේ කියලා නම දීලා තියෙන්නේ. වෙන්වීමෙන් ලැබෙන නිස්සරණය. කාම සරණ නෙවෙයි ගන්නේ. කාමයෙන් වෙන්වීමේ ඇතිවෙච්ච සරණ නිස්සරණය. නිස්සරණානි සංසං පෙන්නලා තමයි සරුවචන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සාමුක්කාංශික දේශනාව කරන්නේ. ඉතින් අර සුපබුදු කුටි මේ බණ අහගෙන ඉන්නකොට එක දිගට එයාට තේරුනේ මේක අතින් අල්ලන පරිපලක් නැග්ගන වගේ එන්නේ එන්නේ තේලා අවසානයට තේරෙන පටන් අරගත්තා මේ කර්මයන අපි හංගන්න බණ අහලා ඇතිවෙච්ච වෙනස අනුව ඒ මිනිස්සයා ඒ පිරිස කෙලවර වාඩි වෙලා ඉඳද්දිම සෝවාන් මාර්ගඵලස්ත උතුමෙක් වාටපත් වුණා ඉතින් පිරිස ඔක්කොම යනකම් හිටියා මොකද මේ හෝරිකඩයනේ හිඟන්නනේ ඇඟ හැමතැනම මිනිස්සුගෙන් ඇඟට හැපුණොත් ගුටි කන්න වෙන්නේ. ඔක්කොම ඉවරනට පස්සේ ඉස්සරහට ආවිලා බුදුහාමරන්ට ස්තුති කරා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ ටික නම් හරි පුදුමයි. අන්ධකාරයේ හිටපු මට පහනක් පත්තු කරා වගේ. කැලේ කතරගම ගිහලා හිටපු මට අත දිගෑල්ලා මෙන්න මේ පැත්තේ ගම්ම ඵලයන් කිව්වා වගේ. යටි කුරු කරලා තිබුණු කලයක් උඩු කුරු කෙරුවා වගේ බුසලකින් පහල වහලා තිබුණ පහනක් ඇරලා උඩකින් තිබ්බා වගේ පුදුමාකාර සතුටක් ඇති වුණයි කිය. මම මැරෙනකන් මම ඔබ වහන්සේ සරණ ගිය උපාසක කෙනෙක් කොට දරනසේකවා කියලා පුත්‍රජාන් වහන්සේට ඇවිල්ලා ස්තුති කරා. ඉතින් ළඟ හිටපු සංඝයා දැක්ක මේ කොහෙද හිටපු හිඟන්නෙක් ඇවිල්ලා. මේ ඔක්කොම බනහලා ගියා. මෙයා විතරක් ඇවිල්ලා විශේෂයක් බුදුහාමතුතු ස්තුති කරා. ඒ කරලා නොබෝ වෙලාවකින් මනුස්සයා එහාට යනවත් එක්කම වගේ පිස්සු ඇදිච්ච හරකෙක් කරලා මේ මනුස්සයා මැරලා වැටෙනවා. ඉතින් පස්සේ පහුවෙන්ද පින්න පාත යන සංඛ්‍යා දැක්කානී අහම්බෙන් ඇවිල්ලා බණ ටිකක් අහලා යන ගමන් බුදුහාමට ස්තුති කර මේ මනුස්සයා ඒ නොබෝ වෙලාවකින් මැරුණා. ජීවිතක්ෂරපත්ව මෙවැනි කෙනෙක්ගේ භවය කොහොම වෙයිද? මෙවැනි කෙනෙක් කොයි වගේ තැනක උපදීද කියලා බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා කියනකොට බුදුසයන්සේ කියනවා මේ මනුස්සයා මෙතෙන් දෙනකොට මහා දිලිද්නෙක් බොහොම හිඟන්නේ නමුත් යනකොට පුදුමාකාර ධනවතෙක් සත්ත ආර්ය ධනියෙන් ආඩ්‍ය වෙලා මිනිස්සයා ගියේ එනකොට කිසිම පිරිසක් නැති කිසිම ජනප්‍රියතාවයක් නැති කෙනෙක් බවට වුණාට එයා ආපහු යනකොට සක්‍රදේවේන්ද්‍රයා කතාව යන විදිහට ඇවිල්ලා කියලා තියෙනවා උඹ දැන් හිඟන්න උඹ දැන් කුෂ්ඨ රෝගියා. උඹේ මේ හිඟනකම මම නැති කරනවා. උඹේ මේ කුෂ්ඨ රෝගය නැති කෙනෙක් බවට මම ලස්සන කෙනෙක් බවට පත් කරනවා. උඹට පුළුවන් නම් උඹට ওই බණ කියපු බුදුහාමුදුරුවෝ බුදුන් නෙවෙයි කියපන්. උඹට ඇහිච්ච බණ අසත් ධර්මයේ කියලා කියපන්. ওই සංඝයා සංඝයා නෙවෙයි කියපන්. උඹට පුළුවන් නම් මේ ත්‍රිරත්නේ ත්‍රිරත්නේ නෙවෙයි කියන්නේ මම උඹට සියලු වරයන් ලබා දෙනවා. ඉතින් එතකොට මේ මිනිස්සයා මේ මේ කුෂ්ඨ රෝගියා සක්‍රදේවණෙන් අහලා තියෙන උඹ කවුද කියලා. එතකොට සක්‍රදේවයට නම කියලා උත්තර දෙනව ඇර කරන දෙයක් නෙවෙයි කියලා දැනගනින් මම හිඟන්නේක් බව හැබෑව. ඒ වුණාට මගේ පණ ගියත් මට ජීවිතේ නැති වුණත් බුදුන් බුදුන් නෙමෙයි කියන ධර්මයේ ධර්ම නෙමෙයි කියන සංඝයා සංඝයා නෙමෙයි කියන මම යන්නේ උඹේ වැඩක් බලන්න උඹ ඉතාම භයානක තැනක ඉන්නේ කරුණාකරව ඉල්ලීම ඉල්ලලාස් කරගන්න කියලා. ඉතින් අර හංගන්නේ කොට එච්චර තෙදක් එච්චර බලයක් ආවේ මොකටද? ඒ මිනිස්යාට ඒ ධර්මය වටහාගත්ත නිසා. ඉතින් බුදුරජාණන්සේ එහෙම කෙනෙකුට කියනවා එනකොට දෙලින් දෙක්ුණාට යනකොට බොහොම පොහසත් කෙනෙක්. මේ පිළිස හිටපු කිසි කෙනෙකුට බන තේරුනේ නැහැ. ඒගොල්ලෝ කල්ැතු ඇවිල්ලා සුදු ඇඳගෙන වටාතු වටාත්ත පූජා කරලා බුදුහාමුදුරගෙන් බණ ඇහුවට කාටවත් තේරෙන්නේ නැහැ. අර ආපු හිඟන්නට කිසිම ජනප්‍රියතාවයක් තිබුණේ නැහැ. කිසිම පිරිස සම්පත්තියක් තිබුණේ නැහැ. නමුත් මේ මනුස්සයාගේ හිත ඒ ඒ දුප්පත්කම හින්දාම ඒ අතපල්ලේ වැටිච්ච නිසාම බුදුජානනාංශයේ අතගාලා පපුව අතගාලා බණ කියනවා වගේ කියනකොට ඒ අනුව කටයුතු සිද්ධ වෙච්චාම බුදුජානනාංශයේ අනේ මේ මනුස්සයා හිඟන්නේ කියලා. මේ මනසයා මේ අතපල්ලේ වැඩිච්ච කෙනෙක් කියලා නිංගහ කරනවා වෙනුවට කිව්වා දැනට මේ වෙනකොට තුෂිත දිව්‍ය විමානේ තාමත්ම තෙදවත් විශාල විමානයක් සහිත දේවරාජ කෙනෙක් පාඩපත් වෙලා ඉන්නවා ඒ අවසාන වෙලාවදී ඇති වෙච්ච හිතානුව කියලා. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මේ ඒ කතාව කියලා තුෂ්ඨ විමාන දිව්‍ය ලෝකේ හිටපු දෙවියෝරු කිව්වල යකෝ සුප්පබුද්ධ කුට්ටිය දිව්‍ය ලෝකේ ඇවිල්ලා ගියේ. එයි මේ මේ වෙනකොට බැනුම් අහමින් නින්දා ලැබමින් කිසිම ජනප්‍රියතාවයක් නැතුව කිසි කෙනෙකුගේ නෑදකමක් නැතුව හිටපු මිනිසයා අර කුෂ්ඨ රෝගී යඟ කුෂ්ඨ රෝගී හැම අයින් කරලා දිව්‍යාභරණ දගත්තට පස්සේ ඒ මිනිස්සයා හරියට මජන් ගෑවිච්ච සූට් එක ගලවලා දාලා හැන්දෑවට මෙකැනික්ලා නාලා කියලා සුද්ධ වෙන්න වගේ ඒ හරි ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගිය ගමන් ඒ මිනිස්සයා මැරිලා උපන්නා වගේ මේ කුණු වෙච්ච මනුස්ස ශරීරය අතහැරලා දිව්‍ය භවයකට ගියා. ඉතින් ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වීමේ ඇති ශ්‍රේෂ්ඨත්වය. එහෙම නැත්තම් ඒතකන් ඉන්දියාවේ තිබුණේ ඒ උප්පත්තියෙන් තමයි බ්‍රාහ්මණයා තීන්දුව වෙන්නේ. උප්පත්තියෙන් තමයි ශාස්ත්‍රීය තීන්දුව වෙන්නේ. උප්පත්තියෙන් තමයි ශුද්ධ වෛද්‍ය තීන්දුව වෙන්නේ. ඒක වෙනස් කරන්න බ්‍රහ්මයාට අර කාටවත් බෑ. ඒ සියල්ලෙම අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණයෝ වැඩිය තෑගි ස්තුති ලබන්න ඕනේ පූජ්‍යත්වයට ලබන්න ඕනේ ඊගාට ශස්ත්‍රියෝ ඊගාට වෛශ්‍යෝ ඊගාට ශුද්‍ර කවදාක ශුද්‍ර කෙනෙකුට උසස් තැනකට යන්න බෑ ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට සාත්පසීම වෙනස් ක්‍රමයක් උගන්ලා කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරේ කන්දක් උඩ නැගලා මුරගාලා කෑ ගහනවා වගේ જાතියෙන් නෙවෙයි කෙනෙක් පසලෙක් වෙන්නේ જાතියෙන් නෙවෙයි කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ තමන් කරන වැඩ අනුවයි කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ තමන් කරන වැඩ අනුවයි කෙනෙක් වසලෙක් වෙන්නේ කියලා ඒ කෙනාගේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අනුව ඕනම වෙලාවක ඕනම අඥාත කෙනෙක් ඒක කොන් වෙච්චි තනි වෙච්චි රැහෙන් තල්ලු කරපු අතපල්ලේ වැටිච්ච ඕනම කෙනෙකුට මේ ශාසනේ තමන්ගේ ධර්මානුධම් ප්‍රතිපත්තිය කියලා අර්ථ සිද්ධිය කරගන්න පුළුවන්. බොහෝ සෙනඟ නැති වුණාට එහෙම නැත්නම් සෙනඟ විසින් කොන් කෙරුවට බුදුනාචි කොන් කරන්නේ. ඒ නිසා උප්පත්තියෙන් අපිට මොන විදිහේ මොලයක් ලැබිලා තිබුණත් අපිට මොන විදිහේ පෞරුෂත්වයක් ලැබෙ තිබුණත් මේ ධම්මානු ධම්ම ප්‍රතිපත්තියට අනුයාත වැඩ වෙන්න පුළුවන් නම් ඒක තමයි අනුධම්මචාරී කියලා කියන්නේ හැම මිනිස්සෙකුටම තමන්ගෙම බෑ කියන ගතිය හැර තමන්ගෙම නෑ කියන ගතිය හැර නිවන් දකින්න තියෙන කිසිම බාධාවක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපිට ඊට වැඩිය ලේසි ක්‍රමයකට නැත්නම් තේරණ ක්‍රමයකට කියත හැකි අපි මේ වගේ දවස් 7-8ක් එක ටිකට භාවනා කරාට පස්සේ අපි ගත්තොත් නිවන පැත්තක තියලා ඒක බරපතල විදිහට නුඟ දෙනෙක් හිතන්නේ නමුත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන වර්තමානයේ සිහියලවන ගතිය නැත්නම් ආස්වාස කරනකොට ආස්වාසක බව දාන්නවා ප්‍රස්වාසය නෙවෙයි කියලා දාන්නවා ප්‍රසවාස කරන ප්‍රසවාසයේ බව දන්න කියන ගතිය ඉතාමත්ම ලෝකේ දෙන උත්තමම වටිනාම දේ. මේකෙන් තමයි සියල්ල වෙනස් වෙන්නේ. කියන මේ සතිය කාට හරි තේරෙනවා නම් Tamanට සතිය පිහිටවන්න පුළුවන් ගතිය තව කාටවත් බාධා කරන්න බෑ. අපි පිහිටුවාගත්ත සතියක්, එළඹ සිටි සිහියක් මොන්නම කෙනෙකුටවත් නැති කරන්න බෑ. ඒ වගේම දෙන්නෙකුට අරයට වැඩිය මෙයා ළඟ සතිය තියෙනවා කියලා උප්පත්තියෙන් කිසි වෙනසක් නැහැ. ඒක නිසා මේ වගේ වටිනා සතියක් පිහිටවන්න පුළුවන් මනුස්සාත්ම භාවයක් ලැබිලා සතිය ගැන අහලත් නැතුව සතිය ගැන උත්සාහ කරලත් නැතුව සතිය අත්දකලත් නැතුව මිය ඇදෙන කෙනෙකුත් එහෙම නැත්නම් මේක තමයි මම කරපු හැම පින්කමකින්ම ලැබිච්ච වටිනාම දේ කියලා සතිය ගැන ඉගෙනගෙන සතිය පිහිටවල සතිය අත් දකින්න කෙනෙකුත් ගත්තොත් අපි අතර කිසිම වෙනසක් නැහැ ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් අරගෙන සතියට බැහැ ගන්න ඉඩ තියෙනවා. කාටවත් ඒක වළක්වන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක කාගවත් අධිකාරී ශක්තියක්වත් නැහැ. ඉතින් ඒක එහෙමනම් නිවන් ළඟින් ලබන්න තියෙන අවස්ථාවත් ඒ වගේමයි. නමුත් අපි කොච්චරක් ಜಾති කල්පනා කරනවද මට නිවන් ලබන්න අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියලා නැති දේවල් ගැන කල්පනා කරාට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදෙන්න හෝ සතිය පිහිටවන්න හෝ නිවන් දකින්න තියෙන එකම එක අඩුපාඩුව තියෙන තක తీරුකම මෝඩකම අවිද්‍යාව නොදැනුවත්කම මේ නිසා මේ කුණු කන්දලයක් අල්ලාගෙන තණ්හා කරනවා මේ මරණයෙන් පිටට ගෙනියන්න බැරි මොකද්ද කුණු කන්දලයක් කරලා තණ්හා කරලා ඒක ඉවර කරගන්න දවසේ පැය 24 මදි. සතියේ දවස් 7 මදි. මාසේ දවස් 30මත් මදි. අවුරුද්දට දවස් 365මත් මදි. වැඩ වගකීම් යුතුයකම් අරක කරන්න තියෙනවා. මේක කරන්න තියෙනවා කියන්නේ තන්නි තණ්හා. ඒ නිසා මේ පොළොවට ඇදලා බැඳලා තියෙන. එහෙම නැත්නම් වෙන දඬුවමක් කරන වෙන ජඩ වැඩක් කරන වෙන මොකක්වත් නැහැ මේ තණ්හාවත් අවිද්‍යාවත් නිසා. ඒ නිසා සතිය ගැන කතා කරනකොට කියනවා බෑ බෑ ඕක දැම්ම කරන්න බෑ. ඕකට වෙනමම මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඉන්න ඕනේ. මට අන් වෙනකන් ඉන්න ඕනේ. අල්ලපු ගෙදර මෙහෙම වෙනකන් ඉන්න ඕන දරුවෝ දිනු පාඩම් කරනකන් ඉන්න ඕන කියලා ඒ කියන හැම කතාවක්ම කට්ටච්චෝලියක් කට කහනවට කරන කතාවක් සතිය ගැන අහන්නෙත් නැතුව දැකලත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව. ඉතින් ඒක නිසා ඒ විදිහට ධර්මාන ධම ප්‍රතිපත්තිය හෝ සතිය හෝ නිවන් ලැබීමට මෙච්චර පහසුකම් තියේදී විහිං ඒ නොකර සිටින ගතිය කෙරේ බුදුජානනාසික තියෙන පුදුමාකාර අනුකම්පාව. හැම කෙනෙක්ම Tamanට මේ භාවනා කරන්න බැරි, විවේක වෙන්න බැරි, හුදේකලා වෙන්න බැරි කාරණා ඇහුවොත් එයාට වෙනමම නව කතාවක් ලියන්න දේවල් තියෙනවා. ඕනම කෙනෙකුට. එකෙකුට ඔක්කත් අනිත් එක්ක නයි කතාවල් ණයට ගන්න ඕනේ හැම කෙනාට වෙනම කතාවක් කියන්න දෙනවා. ඒ ඔක්කොටම තනි වචන කියන තියෙන තකතිරුකම කිය. මෝඩකම කිය. අන්ධකාරය කිය. අවිද්‍යාව කිය. මේ නිසා අර කුණු වෙන කුණු කන්දලයක් අල්ලගෙන මේ සීලයක් රකින්න නැතුව සමාධියක් වඩන්න නැතුව ප්‍රඥාවක් වඩන්න නැතුව ගත කරනකොට ඒ ඒකිනා කුණු වෙන පිරිහෙන සදාකාලික වැරද්දක් කරන අපරාධකාරයෙක් නෙවෙයි. අවස්ථාව පැහැරන්න කෙනෙක්. ක්ෂණ සම්පත්තිය පැහැරන්න කෙනෙක්. ඒ නිසා ක්ෂණ සම්පත්තිය ලබන්න නම් උප්පත්තියම ඥාතක නැහැ. උප්පත්තියමම යසස්සී නැහැ කියලා ඒක පශ්චාත්තාප වෙනවා. වෙනුවට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට යෙදෙනවා නම් ඒ පුංචි හරි කමක් නැහැ. ඒ නොරකපු සීලයක් රකින්නවා නම් නොවැඩපු භාවනාවක් වඩනවන සමත විදර්ශනා වශයෙන් නිවනට වඩා බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ දුස්සීලව ඉඳලා සුසිල්වන්ත වීමයි. වික්ෂිප්ත මනසක් ඇති කෙනෙක් සමාධියක් ඇති කර ගැනීමයි. තමන්ගේ තකතිරුකම තකතිරුකම ගැන දැනගෙන ඒ ගැන අවදි වෙන කෙනාට බුදුහාමුදුරුවොත් වඳිනවා. පැකිලීමක් නැතුව වඳින. ඒ සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ මේ වගේ පුංචි දේවල් වලට කොච්චර වටිනකම දුන්නද මේ ශීලයක් රැකීම අනුධම්මචාරියෝ වෙීමට වන්නාකමක් දුන්නද නැත්නම් ඉතිහාසයක් හැදුවද එහෙම නැත්නම් ආදර්ශ දුන්නද කියනවනම් ඔය මේ දැන් අපි ඉන්නේ වස් කාලේනේ අපි මේ පොයෙන් පස්සේ වත්තමාදා වුණා මේ වස් හාර මාසයක් තියෙනවා ඍතුවේ තුන් මාසයක් පෙර වත්තමාදන් වෙලා ඊට පස්සේ වස් පවාරණයෙන් පස්සේ සරුවචනාසික පුරුද්දක් තිබුණා මේ සවැත්නුවර නැති ඈත ඉන ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් ඒ දේශ දේශාන්තරවල ධර්ම ප්‍රචාරය වඩිනවා. නමුත් අර සවැත්නුවර සරුවචනන්සේ වැඩ ඉන්නකොට ඊර 1000ක් පෑවුවා වගේ, හඳ 1000ක් පෑවුවා වගේ, මේ පැත්තෙන් අනාථපිණ්ඩික සිටුතුමා මේ පැත්තෙන් විසහකාම හෝ පාසිකාව බිම්බිසාර රජුරු සෑම සීලු කෙනෙක්ම උපස්ථානය කරනවා සංඝයා ඉන්නවා සියලු පහසුකම් තියෙනවා බොහොම ආසන්නයි සවැත් නුවර තියෙන්නේ. ඉතින් බොහොම ලස්සන තිබුණා. නමුත් වස් කාලේ ඉවරලා දැන් ඔන්න සර්වචන්හන්සේ චාරිකාවේ වඩින්නයි ලෑස්ති. ඉතින් අර ඔක්කොටම හරීම හිතට අමාරුයි. අනේ තව මාස 6කට නැත්නම් 8කට නැත්නම් 9කට ආය බුදුහාමුදුරු දකින්න වෙන්නේ. ඉතින් අනාථ වෙන්නේ කිසිතුමා ගිල වැඳලා වැඩි බුදුහාමුදුරු කතා කරවන්න කැමති නැති කෙනෙක්. අවසරයි මෙතන යමක් අඩුපාඩු නම් කියන්න මම සපෙලා දෙන්නම් මෙහි ඉන්නවා දකින්න මම කැමති. බුදුජානනාංශේ කිසිමයකට අනුකම්පාවක් නැහැ. විශාකාවත් ගිහිලා කිව්වා අවශ්‍ය යමක් තියෙනවා අපි ඔක්කොම සලසලා දෙන්න මට යමක් කමක් කළ හැකි. ඔබ වහන්සේ මේ වැඩ ඉන්නවා දකින්න අපි කැමති. හ්ම්. පස්සේ දෙන්නම ගිහලා රජුරවන්න කිව්වා. රජුරොත් ඇවිල්ලා බහැතකලා කතා කරලා කිව්වා රාජ්‍ය අනුග්‍රහය දෙන්නම්. දිගටම මෙහි වැඩ ඉන්නවා නම් අපි කැමති අඩුපාඩුවක් තියෙනවා. දෙනනසේ තීන්දුව තීන්දුවමයි දැන් චාරිකාවේ යන්න හදනවා. ඉතින් මේක කොච්චර චිත්ත පීඩාවක් වුණාද කියනවනම් අනාථපිණ්ඩික සිරිතුමාගේ කෑම රුචිය නැති වුණා. කර්මණශීලී ගතිය නැති වුණා, ලෙඩ වුණා. දැන් මේ සිටු මැදුරම මහා අන්ධකාරයක තියෙන්නේ. ඉතින් හැම කෙනාම වැඩ කරන්නේ මල ගෙදරක වගේ. බොහෝම අවාසනාවන්ත තත්ත්වයක. ඔය ගෙදර හිටියා 16කට තාව උපදිච්ච 16ක් නිසා 16කට දාව උපදිච්ච පුංචි කෙල්ලක්. ඒ කෙල්ලට නම දීලා තිබුණේ ඒ ගෙදර ඉපදිච්ච සියවෙනි 16 නිසා පුන්නා කියන නම. මේ කෙල්ලට තේරෙන්නේ ඔක්කොමලා හොස්ස දික් කරගෙන මෙන් බලාගත්ත ගමන් අඬා වැටලා සෝන මහල් මූණ නිකන් මල සෝන් ගෙදරක් වගේ හදාගෙන එන ගාච්ඡ සෝන් පිටිනක් වගේ හදාගෙන ඉති කම්ම ළඟට ගිහලා මොකද මේ කියලා. ඉතින් අම්මගේ උඹ බලය යන්න උඹ තියෙන දෙල්ලමක් කරන්නට උඹට මේක තේරෙන්නේ නැහැ තාත්තා ළඟට ගිහලා ව මොකද මේ මිනිස්සු ඔක්කොම නිකන් මල ගෙදර වගේ මූණ හදාන එන කාච්ච සෝම් පිටිනක් වගේ තියාන්නේ ඉතින් තාත්තත් එලව ගත්තා උඹ ගිහලා උඹේ වයි තරමේ වැඩක් කරපන් මේක බේරන්න බෑ මේ කියලා තුන් සැරයක් ගිහලා තාත්තට කිව්වා තාත්තා මේ මොකද්ද වෙලා තියෙන්නේ ඊට පස්සේ කිව්වා මේ අපේ සිටුතුමා බොහොම චිත්ත පීඩාවකටපත් වෙලා ඉන්නවා මොනම විදියෙන්වත් ගොඩ ගන්න බෑ ඒ නිසා අපි කොයි කටයුත්ත කරත් බොහොම දුකෙන් ඉන්නේ ඊට මේ කෙල්ල ගිහිල්ලා තිනවා මට බැරිද සිරිතුම හම්බ වෙන්න. මේ දාසියෙකුට තියා රජ කෙනෙකුටවත් හම්බෙන්න බෑ. එයා මේ පලාතෙම ඉන්න පෝසතා. ඊගොල්ලෝ උඹට පිස්සුද මේ මටවත් යන්න බෑ. සිරිතුමා ඉන්න තැනට එතුමා ඇතුල් කාමරේ දැන් මේ වෙලාවේ මේ තිඹිරිගෙට ගිහිල්ලා ලෙඩ වෙච්චාම ඉන්න කාමරයට ගිහිල්ලා සික් රූම් කියලා තියෙන්නේ. යන්න බෑ කියලා. ඒ කෙල්ල කිව්වා තාත්තා පුළුවන් නම් මට ගිහිල්ලා හම්බෙන්න අවස්ථාවක් දෙන්නේ කියලා. ඉතින් තාත්තා කිව්වා මොන විදියට ගිහිල්ලා උඹ ගියත් වෙනසක් වෙන්නේ රජුන්වත් උරත් වෙනස් කරන්න බෑ කියලා. මේ කෙල්ල කිව්වා මොකක්වත් ඒවා තාත්තට පුළුවන් නම් ගිහිල්ලා මට පොඩි අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්න. මට සිරිසුම දකින්න හම්බෙන්න. ඉතින් බේරන්න බැරි තැන මේ තාත්තා ගිහිල්ලා සිරිසුමට කතා කරලා කිව්වා අනේ මට මා බිල්ල ගහලා දාන්න ඉඩ තිනවා මේක එල්ලකින් බේරෙන්න බෑ. ඔබතුමා දකින්න ඕනේ. ඒ සිරිතුමා කිව්වා අනේ මේ කරදර කරන දෝපලයි යන්න මම මේ ඔළුව නරක කරන දැන් ડિප්‍රෙෂන් එකක් ගහලා ඉන්න වෙලාවේ මට බෑ කතා කරන්න කියලා. අර කෙල්ල තුන් සැරයක්ම ඉල්ලුවා කරුණාකරලා මට කියන්න ඔබතුමාට මොනවාද හේතුව? ඇයි මේ කනගාටු වෙන්නේ කියලා. ඒ සිරිතුමා මේ පොඩි කෙල්ලට කියන්න යන්නේ නෑනේ. නෝ කෙල්ල හරින්නේ අන්තිමට කිව්වා මට කෑමෙන් බීමෙන් අඩුවක්වත් ජනප්‍රියතාවයෙන් අඩුවක්වත් වස්තු සබ අඩුවක් නැහැ දැන් හෙට ඉඳලා සරුවච්චන්හන්සේ දකින්න නැති වෙනවනේ. ඉතින් ඊට පස්සේ මට ඉතින් මට මොනම දෙයකින්වත් සතුටක් නැහැ කියලා. ආ ඕක මට කියන්න එපාය. මම නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. මම සරුවච්චන්හන්සේ යන ගමන නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ? මේ ශිරිතුමා මේ මේක බලනකොට මේ ගෙට ආපු ගැරඩිය දිහා බලනවා වගේ කෙල්ල දිහා බලනවා ඒ තරම පුංචි කෙල්ලක්. ඒ තරම්ම වැදගත් නැති කෙල්ලක්. නමුත් මේ කෙල්ල හරියටම කියලා අහනවා. මම සරුවච්චන් සන අතකට මොනවද දෙන්නේ ඊට පස්සේ කෙල්ලෙන් සිතුවා බේරලා උඹට මොනවද ඕනේ මම දහස භාවෙන් නිදහස් කරනවා ආ බොහොම ලේක මට ලේසි බුදුහමරණ දගරොත් මම දහස භාවෙන් නිදහස් කරනවා පළවෙනි සැරේට මම මේ අහන්නේ මම බුදුහමරණ දගරොත් දහස භාවෙන් නිදහස් කරනවා සත්‍යද ඔව් දෙවෙනි සැරේටත් මම අහනවා මම බුදුහමරණ දගරොත් දහස භාවෙන් නිදහස් කරනවා සත්‍යද ඔව් තුන්වෙනි සැරේ සපත කරගන්න ඊට පස්සේ මේක ගිහිල්ලා හොඳට නාල සුදු වෙනකන් සරුවචනස ළඟට ගිහින් හෙට ගමනේ යන්න එපා. ඉතින් මේ කොහෙද යන මේ කහින කෙල්ලක් ඇවිල්ලා බුදුහාමුදුර ගාවට කියනවා හෙට ගමනේ යන්න එපයි කියලා. බොහොම බොහොම වගේ කීමෙන් කතා කරන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඇහුවා කෙල්ලට කතා කරලා පුන්න උඹට තියෙන බලතල මොකද්ද? අයිතිවාසිකම මොකද්ද? හෙට ගමනේ යන්න එපයි කියලා. ඊට පස්සේ ඒ කෙල්ල කරපු කතාව ඒ කෙල්ල කියලා තියෙන බුදුහාමුදුරනේ බුදු වුණත් ඔබ වහන්සේට තේරෙන්නේ මේ දාසකම කියන එක. මම අම්මත් දාසියක්. තාත්තත් දාසියක්. ලද්ද වටන් ඉඳලා මට ජීවිතයක් නැහැ. මගේ ස්වාමියාක් ඉන්න ඕන දෙයක් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ හිතනවාද මේ දාසකමේ ඉඳද්දි මට එක වරුවක් සිට ලකින්න හම්බෙයි කියලා. ඔබ වහන්සේ අද හිටියොත් මම හෙට දාසකමෙන් නිදහස් වෙනවා මම ඔබ වහන්සේට සහතික වෙනවා මම හෙට ඉඳලා දසසිල් 10 රකින්න. ඉතින් මට මේක ඉල්ලන්න වෙන කාගෙන්ද ඉල්ලන්න තියෙන්නේ? ඔබ වහන්සේ තීන්දුව කළොත් යන්නේ නැහැ කියලා. මට සිටුතුමා සහතික කරලා දිනවා. මම දාසකමෙන් නිදහස් කරන මට වෙන මොකක්වත් එපා ස්වාමීන් මට මේ සාමාන්‍ය පුරවැසි භාවය ලැබිලා සිල් ලකින එක විතරයි මට ඕන කරන්නේ. ඔබ වහන්සේට මේක තේරෙන්නේ නැත්නම් ඉතින් මට කියන්න කෙනෙක් නැහැ. එනම් බුදුරජාණන් කියනවා එනම් ගිල රජුරණ දැනුම් දීපා සිටුතුමාට මං හිට යන්නේ නැහැ. මොකක්කත් නිසා නෙවෙයි මේ 16කට සිල් ලකින්න හම්බෙන්න නිසා. ඉතින් මුළු රටම ගැලඹුණා අනාගත සුසුමා කිව්වට විසාකාව කිව්වට බිම්බිසාර රජුරෝ කිව්වට වළක්වන්න බැරි ගමන මේ 16කගේ මේ පුංචි 16කගේ ඉල්ලීමක් මත සිල්බද රකින්න ඕන නිසා බුදුරජාණන්සේ ගමන් නතර කරා. නතර කළ සංඝයා රැස් කළා කිව්වා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මාත් එක්ක යන්නයි ලෑස්තිලා ඉන්න ගමන මං හිට යන්නේ පිරිසඳ ගහගෙන ගමන යන්නේ කියලා. ඒ තරම් මේ එක්කෙනෙක් සිල්පද රකින්නට ඒකත් එක්කෙනෙක් කිව්වට අන්තිම පහත් අන්තිම 16ක් තාත්තගෙන් අම්මගෙන්වත් නම්බුවක් නැති මිනිස්සුෙකුට සිල්පදයක් රැකීම සඳහා උදව්ව උපකාරයක් වෙනවා නම් සරුවචන්සේ ගත්ත ඕන තීන්දුවක් වෙනස් කරන්න ලෑසියි. වෙන මොනම කෙනෙකුටවත් අහන්න. ඒක කියනකොට හිතනවා බුදුහාමුදුරෝ කියන්නේ කවුද කියලා. අපිත් නම් හිතන්නේ ඊට වැඩිය මේ රට රාජ්‍යවල ඇවිදලා නිවන් දක්කන එක ලොකුයි. ඊට ගොක් වැදගත්. ශිල්පදයක් රකින්න ඕනකම තීති රැක ගන්න බැරිකම නිසා පෙළෙන කෙනෙකුට ඒ තියෙන බාධා වයින් කරලා ඒ මනසට ශිල්පදයක් රකින්න දෙන අවස්ථාව ඒක ඉති මුළු ජීවිතේ නිවනටත් වැඩි ලොකු දෙයක්. ඉනිකමට හිතන්න ඊට පස්සේ මේ පොඩි කෙල්ල සුදුරෙද්දක් ඇඳගෙන සිල් ලකිනකොට මොන්න තරම් මොනර කිකිලියක් වගේ සන්තෝෂෙන් සිල් ලකීද මොකද ඒක උපයාගත්ත සීලයක් නේ මේ කවුරක්වත් ඇවිල්ලා සිල් ලකපන් නැත්තම් වට ගහනවා මේ සිල් ලැක්කොත් විතරයි අරක දෙන්නේ මේක දෙන්නේ කතාවක් නෙවෙයිනේ මේ කරපු වීර ක්‍රියාව අම්මා හිතුවෙත් නෑ තාත්තා හිතුවෙත් නෑ අනාථ විනිසුතුමා හිතුවෙත් නෑ රජුරු හිතුවෙත් නෑ විසාකාව හිතුවෙත් නෑ. ඒකෙල්ලට කොච්චර ඥානයක් තියෙන්න ඕනද? දහස බහුලක ඉපදිලා මේ වගේ බුදුහාමුදුරු ගාඩ කියලා අභියෝග කරා. ඔබ වහන්සේට ඒට යන්න බෑ. වහන්සේ නතර වෙන්න ඕනේ. ඉතින් ඒ තරම් වටින මේ සීලයක් හම්බ වෙලා රකින්න කීයද නැති කියලා බලන්න. මේ ලෝකෙ මෙච්චර ඥානවන්තයෝ ඉන්නවා Nobel Prize, මැග්සේසේ සම්මාන, අර ජාත්‍යන්තක සම්මාන, මේ ජාත්‍යන්තක ඔවුන්ට බයලැජ්ජ දෙකවත් නැහැ. දන්නේත් නැහැ. බයලජ්‍ය දෙකවත් නැහැ. ඒක දන්නෙත් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවා නම් මේ මනුස්සකම පිහිටන්නේ බයලජ්‍ය දෙකේ. පවට බය සහ පවට ලැජ්ජාව. ඒ බයලජ්‍ය දෙක තියෙනවා නම් අරිඹුවක්වත් ගෑවිලා ඒ මිනිස්යාගේ సంతානේ විතරයි ඉන්ද්‍රිය සංවරයක් තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනාට විතරයි සීලයක් හකින්න පුළුවන්. මේ සීරම් පටන් ගන්නේ සති සම්පජාන්නේ. ඉතින් ඒක නිසා අපි එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා. එක චිත්තක්ෂණයක් තමයි ඉන්න තැන මම දැන් මෙතන ඉන්න බව දාන්නවා. එහෙම නැත්නම් ආස්වාස කරනකොට ආස්වාස බව දාන්නවා. ප්‍රස්වාස කරන ප්‍රස්වාස බව දාන්නවා. මේක නිකන් එක චිත්තක්ෂණයක එළඹ සිටීම එක මලක් වගේ ගත්තොත්. මල් මාලයක් අමුණන මිනිස්සෙක් නූලක් අතට අරගෙන මලක් මලක් අමුණනවා වගේ මාලෙට අපිට කල්පනා කර ගන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් නම් අද මම මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගානක් සතිමත් වුණා. මම හෙට වෙනකොට මේක තව ටිකක් වැඩි කර ගන්න ඕන. දියුණු කර ගන්න ඕන. නැත්නම් එක පරියන්කෙදි මට මෙන්න මෙච්චර හුස්ම රැලි ගානක් බලන්න පුළුවන්. නැත්නම් ඒක සක්මනකදී මට මෙච්චර පියවර ගානක් සතියෙන් අවදිින්න පුළුවන්. ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට මේ බයලජ්ජාව කියන දේව ධර්ම ඒ සුඛ ධර්ම, ඒ ලෝකපාලක ධර්ම දැන හෝ නොදැන එන්න පටන් ගන්නවා. ඒක නිසා සමානලාට දන්නේ නැහැ මේවා බයලජ්ජා දෙක කියලා කියන මේවා දන්නේ නැහැ දේව ධර්ම කියලා. නමුත් කරගෙන කරගෙන යනකොට ඒ ලැබෙන නිසයි සරුවචනාංශ මේ පුංචිම ලන්සුවට පුංචිම අඩු දෙයට මතක් කරලා කියන්නේ මහා ලොකු දේවල් හිතන්න යන්න එපා. මහා ලොකු දේවල් මේකට දැනගන්න ඕනේ කියලා හිතන්න යන්නත් එපා. මහා ලොකුට හිතුවත් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඒව නොදැන හිටියත් මේක කරනවා නම් ඒ කෙනාගේ ධර්මාන ධර්ම ප්‍රතිවර්තට අවශ්‍ය මූලික කරුණු සැරසෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙන මම අර කලින් දවසේ මතක් කරා වගේ මේ සීලයක තියෙන වටිනාකම තේරෙන්නේ ඒකාන්තෙම ප්‍රඥාවන්තයෙකුට විතරයි. නමුත් අද ලෝකයේ සිල්වතා නෝන්ජලෙක් කරලා සිල්වතා කොන්දපන් නැති කෙනෙක් කරලා සිල්වතා සමාජයේ පසුබාහනෙක් පාඩපත් කරලා සිල්වතා කියලා කියන්නේ ආත්මార్థකාමියෙක් කරලා. ඉතින් එහෙ උතියෙද්දි කවුරු හරි කියනනම් ඔය ශිල්පද රකින්නේ නෝන්ජල්කමද කියලා කමන්නේ ඕන කෙනෙක් කරපු දෙයක් මම මගේ සීලය රකින්නවා. ශිල්පද රකින්නේ රකින්න සමාජශීලී නැහැ. පසුබාන්නේක් කියති. ඒචෙදි තේ ශිල්පද රකින්නවා නම් එහෙම නැත්නම් කොන් කරලා කතා කරද්දි ඉදිරියට යන්න ඒ මනුස්සයාට මේ මේ සංසාරේ මේ භවයේ ආපු ගැම්මකින් නෙවෙයි දේ කරන්නේ. ඒක ගොඩාක් සංසාරක ගෙන ආපු ගැම්ම නිසායි ඒක චිත්තක්ෂණයකටවත් කවුරු මොන ජනප්‍රියතාවෙ නුදුන්නත් කවුරු මොන යසස්ීකමක් පිරිස් පිටි කර නුදුන්නත් ඒ බුද්ධිර තමන්ගේ සීලය ගැන කිසිම තැකීමක් කරන්නේ දිගට කරගෙන යනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ හැටියට සිල්වතෙකුට පමණ ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවතිකට පමණයි සීලෙතියි. ඒකත් ඇත්තට මේ සෝන දණ්ඩ සූත්‍රයේ එහෙම නැත්නම් දීඝනිකායේ සෝන දණ්ඩ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේත් එක්කේ සෝන දණ්ඩ බ්‍රාහ්මණයත් එක්ක ඇතිවෙච්ච සුළු සුළු නෑ ටිකක් දිග සාකච්ඡාවකින් තමයි ඉස්මතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සෝන දණ්ඩ බ්‍රාහ්මණයා ඉන ගමක ගම කිට්ටුව බනසණ්ඩේට වඩිනවා. එළියට පස්සේ සෝන දණ්ඩ කියලා කෙනේ පලාත මෙන්න විශාලම බමුණු නායකයෙක්. එයා විශාල පිරිසකට පොතපත කියලා දීගෙන මේ මන්ත්‍ර උගන්වගෙන සංස්කෘත උගන්වගෙන ඉන්නවා. ඉතියාට ආරංචිර බුදුහාමුදුර ලංකක වැඩියයි කියලා එයා කියනවා මම ප්‍රසිද්ධ කරනවා. මම හෙට යනවා බුදුන් දකින්න. ඉතින් වට කරගෙන බමුණෝ කියනවා පිස්සු කතා කරනවාද බුදුහාමුදුර ගාවට යන්න එපා. ඔබතුමා ඔබතුමා කොණ්ඩේ ඉදිච්ච රැවරයි ඉදිච්ච වයසක කෙනෙක්. ওই බුදුහාමුදුර කියලා කියන්නේ ඉසනිකට තාම පැහිලා නැති තරුණේ. ඔයා එන්න ඕන ඔයා ගාවට. මොකට මේ මිච්ඡර බමුණු දක්ෂකමක් තියන්නේ කියලා. ඊට පස්සේ සෝණ දන්න බ්‍රාහ්මණ තව ලස්සනට කියනවා. උඹලා දන්නේ කියන්නේ ඕකයි. බුදුහාමුදුරු කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. ශාක්‍ය කුලෙන් පැවිදිච්ච කෙනෙක්. උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචන සම්පන්නයි සුගතයි ලෝකවිදුයි අනුත්තර ලෝක ධම්ම අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී සත්තා දේව මනුස්සාන දේව මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ කියලා මේ ಗುಣ ප්‍රකාශ කරනවා. අර ඔක්කොටම මොනවත්ක්වත් කරගන්න බැරි වෙනවා. පස්සේ පිරිස මේ බමුණ පිටිපස්සේ වැටිලා යනවා. ඊළ පිරිසත් එක්කම මහා පිරිසක් එක්ක සරුවචන ළඟට ගියාම සරුවචනසෙත් කිසිම නිග්‍රහ කිරීමක් නැහැ. සෝන දණ්ඩට ස්තුති කරනවා. උග කාලෙකින් දැක්කේ කොහොමද ආව ගිය ගමන් පසපසේ ආවද කියලා සෝන දණ්ඩ බ්‍රාහ්මණයෙන් අහනවා. දක්ෂ බමුණෙක් වෙන්න, ජනප්‍රිය බමුණෙක් වෙන්න, බමුණන්ගේ සැලකුම් ලබන්න අඩුම සුදුසුකම් වශයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? එසකින අපේ පොතේ හැටියට කරුණු පහක් තියෙන්න ඕන කෙනෙකුට පිරිච්ච බමුණු ආත්මයක් ලබන්න. එනි බුදුරජාණන්සේ මටත් ආසය දැනගන්න කියන්න කියලා. උඹේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. අම්මගේ තාත්තගෙන් තාත්තා අම්මගේ පවුලෙන් තාත්තගේ පවුලෙන් අඩු කුලයේ කෙනෙක් එක්ක විවාහ වෙලා තියෙන්න බෑ. දෙපැත්තම තන්නේ කර හත්මුතු પરම්පරාවට නැකම් බමුණු කුලයේ කෙලසිලා තියෙන්න බෑ. දෙක උන්ට ලස්සන පෙනුමක් තියෙන්න ඕනේ. කොර වෙන්න බෑ, ඇඟිලි අඩු වෙන්න බෑ, කබර වැටෙන්න බෑ, අන්ධ ඇත්තන්ද වෙන්න බෑ, කංකොර වෙන්න බෑ. සම්පූර්ණ දේහ ලක්ෂණ තියෙන්න ඕන. තුන ත්‍රිවේදේ කටපාඩම් තියෙන්න ඕන. අදාළ සිලබස් එක දැනගෙන තියෙන්න ඕන. හතර සිල්වන්ත වෙන්න ඕන, පස්වක ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඔන්න කරුණු පහ තියෙන කෙනාට විතරයි බමුණන් අතර නායකත්වයකට හමුනවා බුදුජානක කියනවා. ඇත්තටම කියනවනම් වටිනා කරුණු පහක් මේ. බොයි කටපාඩම් කරන ඉන්න එක මේ කට්ටියටත් කියලා දීපන්. ওই ලකුණු පහ තියෙනවා නම් එයා ඕනම දැනක නායකයෙක් තමයි. කියලා ඒ සෝන දන්න බ්‍රාහ්මණයාගේ කතාවම ස්ථිරසාර කරලා එයාට නිකන් මුරුන් ගති තියෙනවා. කියලා කියනවා දැන් ওই කරුණු පහම තියෙන කට්ටිය හිගයිනේ ලෝකේ. ඒත් අපිට නායකයෙක් පත් කරන්න තියෙනවා. එයාගේ තියෙන කරුණු හතරයි. අන්න ඒ විදිහට මේ කරුණු පහ හතරට අඩු කරන්න ඕනේ නම් ඔන්නෝ කරන් තිබුණත් එකයි නැත්ත් එකයි මේ හතරනම් තියෙන්න ඕන කියලා නොසලකා හරින කාරණා මොකද්ද කියලා. බමුණා කියන කරන්න අමාරුයි පහම තියෙන්න ඕනේ. නමුත් ඔබතුමා අහනවා නම් මම කියනවා මේ පෙනුම නැති වුණත් දේහධාරී ලක්ෂණ නැති වුණත් උබේ කුල පාරිශුද්ධ වෙනවා නම් ත්‍රිවේදේ දන්නවා නම් සිල්වන්ත නම් ප්‍රඥාවන්ත නම් අපි ආ බමුණු නායකෙක් විදිහට පිළිගන්නේ. බුදුරජාණන් කියනවා ඔබ මයින් ওই ප්‍රශ්න වුණා මාත් දෙන්නේ උත්තරේ තමයි. බොහොම හොඳයි. බොහොම බොහොම මගේ ප්‍රශ්නට හරියටම සපෙලා උත්තර දුන්නා. බම්මුණු ලක්ෂණ නැතුන, දේහ ලක්ෂණ නැතුනාට මෙයා නායකත්වයට ගන්න ඕනේ. ඊට පස්සේ අහනවා මේක උත්තරේ හොඳයි. දැන් ওই ලකුණු හතර ගන්න බෑ තුනයි තියෙන්නේ. තව එකක් හලන්න වෙනවා. ඒ වුණොත් එහෙම මොකක්ද අහලන්නේ කියලා. ඒ කියන සෙල්ලම් කතා කරනද ස්වාමීන් වහන්සේ එහෙම කරන්න බෑ මේ හතර නම් තියෙන්න ඕනේ. නෑ මං කියන්නේ ඔබ දැන් මේ ලොක්කනේ. ඔබටනේ ඔක තේරෙන්නේ දැන් මේ ලකුණු තුනකින් සුදුසුකම් තියෙනවා. අනික් ලකුණ නැහැ කිව්වොත් මොකද්ද ඊට පස්සේ කියලා කියනවා ඔබේ කුල පාරිශුද්ධ නැති වුණත් ත්‍රිවේදේ දැනගන්න ඕනේ සීලවන්ත වෙන්න ප්‍රඥාවන්ත වෙන්න. එතකොට අර පිරිසම කෑ ගහන්න පටන් ගන්නවා මේ අන් දන්නති ශාස්ත්‍රෝරයක් වරෙක් ඉදිරියට අපේ වංශේ පාවා දෙනවා කිය. එහෙම කරන්න බෑ අපේගේ උබේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. ඒ සෝනදන් බ්‍රහ්මණ පිරිස tempat කරන බුදු දනන්සේ දකින්න අයා දීපු උත්තරෙත් හරි පිරිස පාලනය කරන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා ඔබ පිරිස පාලනය කරන හොඳයි. දීපු උත්තරෙත් හරි ඔක ඇහුවනම් මාත් ඔක තමයි කියන්නේ. ඊට පස්සේ ටිකක් කළා කතා ඔය ලකුණු තුනෙමුත් එකක් අඩු කරන්න ඕන නම් කොයි දෙකද අනිවාර්ය කෝක නැති වුණා කමක් නැද්ද කියලා. සෝනදන බ්‍රාහ්මණ කියනවා ඒකනම් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඔබ වහන්සේ නිසා ගාන බඩු අඩු කරලා ගාන විකුණන්න හදන්නේ ඔయిత වැඩි නම් ගණන් අඩු කරන්න බෑ. ඉතින් බුදුරජාණන් කියනවා දැන් මේ වැනි දානයක් තියෙන්නේ Tamanda විතරනේ වැඩිම ආලා. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. පිරිසකට හරි ප්‍රශ්නයක් ආවොත් ඉස්සරහට උත්තර දෙන්න එපායි. ඒ නිසා අඩුම මේ ලකුණු දෙක නැතුවම බෑ. මේක නම් කමක් නැහැ කියනවනම් මොන ලකුණු තියෙන කියලා දුම් බබුණු නායක විදියට ගන්න. එතකොට යා කියනවා ත්‍රිවේදේ නොදැනගත්තත් සීලවන්ත වෙන්න ඕන ඥානවන්ත වෙන්න ඕන. එතකොට අර මුළු සේරම බබුණෝ උද්ඝෝෂණ කරන්න පටන් අර ගන්නවා. දැන් මේ මොකද්ද පාවා දෙන්නේ? අපි ළඟ තිබිතු අත්‍යන්ත ලකුණු සේරම ඔබ වහන්සේ පාවා දුන්නා නේද කියලා. ඒ පිරිස দমনය කරගන්න. দমনය කරලා බුදුදහම කියන ඔබේ ඥානෙ නම් අන්තිම දියුණුව. බොහෝම හොඳයි. ඕක තමයි ක්‍රමය. ඕකෙන් මගෙන් අහුවනම් මාත් උත්තර තමයි දෙන්නේ කියලා. අන්තිමට අන ඔය දෙකෙමුත් එකක් හලන්න ඕන නම් මොකක්ද හලන්නේ කියලා. සෝණ දන්න බ්‍රාහ්මණය කියනවා සාංශ සීලේ නැත්තම් ඥානේ නෑ ඥානේ නැත්තම් සීලේ නෑ ඥානේ සීලේ දෙක තමයි අග්‍ර ධර්ම ඥාන ඇති කෙනාටයි සීල තියෙන්නේ සීල ඇති කෙනාටයි ඥාන තියෙන ඔය දෙක නම් අතාරින්න බෑ කිය. ඔය දෙකෙන් එහාට මොකක්වත් අයින් කරන්න බෑ කිය. ඒතර පුදුරන්සි තුන් සරයක් සාදු කියලා කියනවා. මේ ලෝකේ තියෙන්න ඕන ධර්ම දෙක ඔච්චරයි. යම් කිසි කෙනෙකුට ඥානයේ තියෙනවා නම් එම්නිය ගාව සීලේ තියෙනවා. ඒ අයලගේ සීලය තියෙනවා, එයාලගේ ඥානෙ තියෙනවා. ওই දෙක තියෙනවා නම් ලෝකේ තියෙන උග්‍රම අග්‍රම ධර්ම දෙක තියෙනවායි කියලා. ඒක නිසා බුදුජානනාංශයේ එතෙන්දී අර සෝන දන්න බ්‍රාහ්මණයා කියපු එකම ශ්‍රීමුක පාඨයක් බවට නගවලා ඥානයේ තියෙන මිනිහට විතරයි සීලේ තියෙන සීලේ තියෙන කෙනාට විතරයි ඥානයේ තියෙන ඥානේ නැත්තම් සීලේ නැහැ සීලේ නැත්තම් ඥානේ නැහැ ඥානේ සීලේ දෙක ලෝකේ උග්‍රම අග්‍රම ධර්ම දෙක කියලා සීලයට පුදුමාකාර වටිනාකමක් ගෙනහැර පාන. ඒකල කියනවා ඥානවන්තයෙකුට විතරයි ඒක තේරෙන්නේ. දැන් අද ලෝකේ තියෙන ඥානෙ දිහා බලනකොට දුස්සීලකම තමයි ඥානයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය අපේ කේමනන්ද සාංශි ඉන්න කාලේ අවසාන වෙලාවට කාලේ ගොඩාක් කල්පනා කරලා කිව්වා අද මේ ලෝකේ විද්‍යාව කියලා මොකක්ද යක් උගන්වනවා. ඒ විද්‍යාව ගන්නනකොට බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අවිද්‍යාව විද්‍යාව කියලා දෙකක්. එතකොට දැන් පොඩි එකෙක් බහ තෝරනකොට මේ ලෝකයා උගන්නන මේ නවීන විද්‍යාවත් බුදුරජාණන් වහන්සේ උගන්නන මේ අවිද්‍යාවේ අනිත් පැත්ත වෙන විද්‍යාවත් දෙක ගත්තොත් මේ දෙක සම්පූර්ණයෙන්ම හුරස්නේ. කොයි එකද නියම විද්‍යාව? කෝකටද විද්‍යාව කියන්න වටනේ මිතිපුතුනාරත් කියනවා අපි පොඩි කාලෙකට නවීන විද්‍යාවක දැන් නවීන කැලලත් නැහැ මේකට විද්‍යාව කියනවා ඒතර බුදුරජාණන්සේ උගන්වන්න හදන එකයි මේකේ මොකද්ද කියන නිසා මේ විද්‍යාවට කියන තියෙන අවිද්‍යාව කියලා තමයි කිව්වා මේ අද ඉස්කෝල වල පන්තිල උගන්වන දෙයට කියන තියෙන අවිද්‍යාව කියලා මොකද සීලයක් ගැන තැකීමක්ම නැහැ මම මේ කට කහනවට නෙමෙයි කියන්නේ විද්‍යාව දියුණු වෙන්න අනිවාර්යෙන් බයලජ්ජ නැති වෙන්න ඕන විද්‍යාව දියුණු වෙන්න ඉන්දිය සංවරය නැති වෙන්න ඕන සීලෙ නැති වෙන්න ඕන. ඒක අවුරුදු 200කට ඉස්සලා ගත්ත විනිශ්චයක්. ඒ සීලේ පාවදීම නිසායි බයලජ්ජාව පාවදීම නිසායි ඉන්දිය සංවරේ පාවදීම නිසායි විද්‍යාව මෙච්චර දියුණුනේ. මුළු විද්‍යා ලෝකෙම කිසිම නව නිෂ්පාදනයක් ආශියාකරේ මිනිහ හොයාගෙන නැහැ. හොයාගත්තට හොයාගත්තේ බටහිර ලෝකේ. මොකද ඒ ලෝකේ ඒ වෙනකොටමත් බයලජ්ජා දෙක පාවා දීලා ඉවරයි. දැන් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ අවුරුදු 200ක් විතර ගිහිල්ලා කිසිම බයලජ්ජාවක් නැති කිසිම ඉන්දිය සංගරයක් නැති කිසිම සීලයක් නැති පිටිසක් මේ හොයාගත්ත මේ විද්‍යාව නිසා මුළු ලෝකෙම රත් වෙන්න පටන් ගන්න තියෙනවා. දූෂණය වෙන්න පටන් ගන්න තියෙනවා. මානසික අසහන එන්න පටන් ගන්න තියෙනවා. මොන්න තාලෙන්වත් නැතර කරන්න බෑ. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ අවුරුදු 200ක් තුළ මේ ඇතිවෙච්ච විද්‍යා දියුණුවෙන් පාඩු වෙච්ච පාළු වෙච්ච බයලජ්ජ දෙක ගියා ගියාමයි ආය ගන්න බෑ ඒ නිසා අවුරුදු 200 පුරාවට සිද්ධ වුණේ මිනිස්යාගේ තිබුණා නම් පරිසරයට සංවේදීකමක් බයලජ්ජාවක් අම්මා අම්මට අප්පට සලකන ගතියක් ගුරුවරයෙකුට සලකන ගතියක් සීලයක සලකන ගතිය ඒවා සේරම හොද පාළුවට ලක් වුණා ඉතින් අපිත් අද ඒක පිටිපස්සේ පුදුමාකාර වේගයකින් යන. අච්චර ඉක්මනට අපිට මේ විද්‍යාව හදාරගන්න බැරි එකයි අපිට තියෙන ප්‍රශ්නේ. පුළුවන් නම් සිද්ධ වෙන්නේ මොකද්ද? ඔල මොට්ටල ටිකක් බෝ වෙන එක විතරයි. බයලජ්ජාතාවක් නැති, ඉන්දිය සංවරයක් නැති, සීලයක් නැති ඔල මොට්ටල ටිකක් බෝ කරනවා. ඒක ලංකාවේ ඇතිකරන පුදුමාකාර මෙහෙයුමක් බටේ ලෝකෙන් තියෙනවා. මේකේ ඉන්න හොඳම දැනුම තියෙන කොල්ලෝ කිල්ල තෝරාගෙන ඒගොල්ලන්ගේ ක්‍රමයට අච්චුවට දාලා මේ මේ විෂයන් හදාarලා උණ්ඩ කියනවා මේ මිනිස්සුත් එක්ක වැඩිපුර භජනේ ඉන්න බා උඹලා නිකන් අහසෙන් ආපියෝ වගේ නල්ලෙන් බලාගෙන ඇස් දෙකෙන් බලන ඇස් දෙකෙන් නහයෙන් බලන උස්සස් පන්තියකටපත් කරනවා ඒ නිලේ රැක ගන්න නම් මිනිස්සුත් එක්ක අයියොඳ අයිය තියාගන්න එපා ඔබ වෙනමම ලෝකෙකින් ආවා වගේ හිටපල්ලයි කියලා. උන්ට වෙනම යුනිෆෝම් එකක් අඳලා ඩෙන්ටි කාඩ් එකක් කෙල්ලලා උස් කරලා තියානින්. ඉතින් උමු බුම්බගෙන ජීවත් වෙනවා. ඒ කිසි කෙනෙකුට සීලයකට සැලකිල්ලක්, බයලජ්ජාවට සැලකිල්ලක්, පරිසර සැලකිල්ල මොනවත් නැහැ. ඉතින් ඒක දිගේ ගිය પરම්පරා කීයක් දැන් තියෙනවා. ඒක නිසා පැරණි ඉන්න මිනිසුන්ට තේරෙන්න පටන් අර ගන්නවා ඉස්සර ප්‍රඥාවන්තයාගේ ලක්ෂණත් දැන් තියෙන ප්‍රඥාවන්තයාගේ ලක්ෂණත් බලනකොට මේ දැන් ඉන්න ප්‍රඥාවන්තයෝ අමු පිස්සෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් මානසික අසහනයි නිතරම කවුන්සලින් කරගෙන තමයි ජීවත් වෙන්නේ. තමන්න තමන්ගේ සෞඛ්‍ය නඩත්තු කරන්න දන්නේ නැහැ. ඉතින් මේ මොන මේ තේරටම හේතුව ඒ මහසී සඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නනවා ඒ සීලය පිළිබඳ සලකන්නේ ඒගොල්ලෝ හිතන්නේ සීලය කියලා කියන්නේ නෝන්ජල්කමක් නැති බැරියන්ගේ වැඩක්. සීලය රකින්නේ ගොත් පසු වෙන පසු බානවා. සමාජයෙන් කොන් වෙනවා. ඥාතකකම නැති වෙනවා, යසස්සීකම නැති වෙනවා. ඒ නිසා මොන දේ කැප කරලා හරි ඒ ඥාතක භාවයේ යසස්සී භාවයේ සඳහා මේ කටයුතු කරන මිසක්කා මේ අපාව දෙන්නේ ආයෙ ගොඩ ගන්න බැරි අඩුපාඩුවක් කියලා තේරෙන්නේ නැහැ. මෙන්න මේකට තියෙන දැනට ලෝකේ තියෙනවා නම් මේ தත්වෙන් බේරෙන්න ලංකාව වගේ රටපැත්තෙන් බලනකොට මේ දහම් පාසලයි බාලදක්ෂ ව්‍යාපාරයයි විතරයි manussකම ඉතුරු කරන ඒ දෙකේ ආයෙසරයක් පුරුදු තාලට අර දෙමව්පියන් වඳින ගතියක් අම්මට තාත්තට වඳින ගතියක් පරිසරයට ගරු කරන ගතියක් ලද දෙයින් යැපෙන ගතියක් ඡාම් බවක් පරිසරයට කැළපෙන ගතියක් උගන්වනවා අනික් සේරගෙම කරන්නේ මේ සීලය පුංචි කළ සලකලා විද්‍යාව උසස් කළ සලකලා එහෙම සලකන අයගෙම අධ්‍යාපන ක්‍රමයකින් එහෙම සලකන අධ්‍යාපන සහතික දීලා උන් විසින් උන් වාගේ කරමින් යන ලෝකයක් මට මෙච්චර ගැම්මවිලා තියෙන්නේ මහත් විද්‍යා අධ්‍යාපනය ලැබපු නිසා අපි සියලු ගුණ ධර්ම පැත්තක තියලා ඕක දිගේ ගියේ පුදුමාකාර ගැම්මකින් නමුත් මගට යනකොට නම් මට තේරුණා මේක නම් අම්බු ඔලමුට්ටලකමක් කියලා මේක නම් අමුම අමු ඔල මොටලකමක් කියලා. නමුත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේවා තේරෙන කොච්චර කල්යයිද? අපේ සංස්කෘතික අමාත්‍යාංශිකට මේවා තේරෙන්න කොච්චර කල්යයිද? අපේ දේශපාලනඥයන්ට තේරෙන්න මේ කොහෙද මේ අමනියෝ ටික අඳගහන යන්නේ කියලා තේරෙන්න කොච්චර කල්යයිද? ඔය තරතරම් වල තියෙන ආර්ථික විශේෂඥයින්ට මේ ආර්ථිකේ නෙවෙයි ඕන කරන්නේ මනුස්සගේ බයලජ්ජාව කියලා තේරුම් ගන්න කොච්චර කල්යයිද? ඒව ගැන හයියෙන් කතා කරුවොත් වෙන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ නපුරු බලපෑමට ලක් වෙනවා. ඒ නිසා මේ සතිය වාර්තනා කියලා කියන විශාල විප්ලවයක්. පුංචි එකක් නෙවෙයි. අපි මේ සියල්ල ඇදගෙන යන්නේ. ඔය ලක්ෂ කෝටි ගණන් බලවත් ඥානවන්ත ඥාතක යසස්සී කවුරු හිටියත් ඒගොල්ල මොන තාලෙන් කියන්න හදුවත් උඹ බොලෝ කොච්චර බයිලා භාවනා කරත් වැඩක් නැහැ. අපි තමයි ලෝකේ ප්‍රතිපත්තිය දන, අපි තමයි ලෝකේ මේවා විනිශ්චය කරන, අපි තමයි නව රැල්ලේ ඉන්නේ කියලා. අපිට කියන්න පුළුවන් උඹලා නව රැල්ලේ ඉඳලා කරන් දින අසහානයේ උපරිම කෙලවරට යන එකයි. උඹලා කරන්නේ පරිසරයේ අන්තිම කෙලසෙන එකයි. උඹලා කරන්නේ උඹලගේ චිත්ත දූෂ්‍ය තත්ත්වයටපත් කරන එකයි. අපිට ඉච්චර අවශ්‍යතාවයක් නැහැ. අපි මේ පොළවේ ජීවත් වෙනවා. ලද්දදීන් සතුටු වෙනවා. අපි මිනිස් වෙන්න සලකගෙන ජීවත් වෙනවායි කියලා පෙන්වන්න පුළුවන් මේ පිරිසට නන් නෙවෙයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ කරුණාකර දෙවෙනි પરම්පරාවට මේ පණිවිඩය දෙන්න. හැදෙන પરම්පරාවට මේ පණිවිඩය දෙන්න අපිට බුදුහාමුදුරෝ දීලා තිබු මේ සීලේක වටිනාකම දැන් මම ධර්මාන ධර්ම ප්‍රතිපත්තියක වටිනාකම නැත්නම් සාමීච ප්‍රතිපන්නකතිය නැත්නම් අනුධම්මචාරීකම නොසලකා හිටියොත් gederදී ඒකාන්තෙම දරු යන්නේ අර පැත්තට. නොසලකින එක නෑ ඇත්තට වුන් ඒ නපුරු පැත්තට එලවන්නෙම gederimමයි. ඒ මොකද Tamanටපත් වෙන්න බැරි තත්ත්වෙට Tamanගේ දරුවපත් කරලා ඒ මහාන් තත්ත්වකම ලබන්න, ඒ ඥාතක තත්ත්වේ ලබන්න, ඒ යසසී තත්ත්වේ ලබන්න අන්තිමට ඒ දරුවන්ගේ මේ දෙමව්පියෝ මැරෙනවා. ඔය අධ්‍යාපන ක්‍රමයේ එකයි ඉතුරුලා තියෙන්නේ හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරනවා. 100ට 100ක්. ඕගොල්ලෝ හැලියකුනේ නැඹිලියෙන් වහගෙන හිටියට බිජු විතර සම්බුවට බොක්කේ තියාගෙන ඒක ප්‍රසිද්ධ කරුණු මෙව්වා. ඒ වගේම හැම ශිෂ්‍යයෙක්ම ගුරුවරුන්ට වෛර කරනවා. හැම සේවකයෙක්ම තමන්ගේ ප්‍රධානියාට වෛර කරනවා. හැම රටවැසියෙක්ම රජුටන්ට වෛර කරනවා. ඕක නෙමෙයි තිබුණ ක්‍රමේ. ඉස්සර තිබුණේ දෙමාපියන්ට මෛත්‍රී කරන, දෙව් ගුරුවරුන්ට මෛත්‍රී කරන, නායකයන්ට මෛත්‍රී කරන ක්‍රමය. ඒකට එන්න පාර දෙනවා පහර මකලා තියෙන්නේ. මොකද්ද මේ සීලයට නොසලකන ගතිය, ඉන්දිය සංවරට නොසලකන ගතිය, බයලජ්ජාවට නොසලකන ගතිය, මුලින්ම කියනවනම් සතිය නොසලකන ගතිය. මේක නැවතත් මතුවෙච්ච ගම බලන gedaraක සාමෙ කොච්චර එනවද කියලා gedara එකෙක් භාවනා කරනවා. ඔක්කොමලා භාවනා කරන්න ඕනේ ඒක මුළු පන්තියක එකෙක් භාවනා කරනවා. ඒක ඔෆිස් එක එකෙක් භාවනා කරනවා. ඒ ඒකේ පුදුමාකාර හොඳ වාහනයකට හයිකට ෂොක් ඇබ්සෝබරයක් වගේ ඕනේන ශක්තියක් උරා ගන්න පුළුවන් ඕනේන කම්පනයක් උරා ගන්න පුළුවන්. එනිසා මේ සතිය කියන ධර්මය නැත්නම් සති සම්පජඤ්ඤය හරහා එන මේ බයලජ්ජාව, ඉන්දිය සංවරය, ඒ වගාට එන සීලේ නැත්නම් ධම්මානුධම්මරොදිතේ මුල්ම කොටස තාමත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ගතිය තට ඒ ඒ ගතියට කට ඇරලා කියන්න පුළුවන් බෞද්ධ සංස්කෘතිය කියලා. හැදියාව කියලා. මහාත්ම ගතිය කියලා. ඒ දේ අපි නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව මේක අපි පුළුවන් තරම් උත්සාහ කළ එක රහකලා ඊගාව પરම්පරාවටත් රත්තරම් වන්දේශික තියලා රිදී වන්දේශික තියලා දෙන එකක් වගේ පූජා කරන්න පුළුවන් නම් අපි එතකොට උන් වෙනුවෙන් ශාප ලබන්නේ නැහැ. ඉන්න ඉන්න දරුවන් වෙනුවෙන් ශාප ලබන්නේ මොකද අපි පුළුවන් තරම් ඒක අත්පත් කරන්න හදනවා. නමුත් අපේ අම්මලා අප්පච්චිලා මැරුණේ ඒක අපිට දීලා නෙවෙයි. මොකද ඒ પરම්පරාවට තිබුණේ නැහැ. ඒ දවස් කොට මේ වගේ භාවනා ක්‍රම තිබුණේ නැහැ. මේ වගේ සත්‍ය ගැන කතා කරේ නැහැ. මේ වගේ ප්‍රසිද්ධිය කරන්නත් බෑ. දැන් තුනත් හරියට අකුල් හෙලනා ඉන්නවා මේකට. ඒ කාලවල තිබුණ අකුල් හෙලන ගතිය විතරයි කොච්චරද කියනවනම් ඒ වෙනකොට විශේෂයෙන් 1956 ඉස්සරලා අද කාලේ කවදාවත් භාවනා කරන්න බෑ. භාවනා කළා කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ කියන එක ජාතික මතයක් වෙලා තිබුණා. භාවනා කියන්නේ කරන්න බෑ. භාවනා කරනවා නම් මුළු ත්‍රිපිටකයේම දැනගෙන සම්පූර්ණ විනයගරුක වෙලා තියෙන්න ඕන නැත්නම් භාවනා කරන්න බෑ. භාවනා කරන්න ඕනේ නම් අරණ්‍ය ගත වෙලා පැවිදි වෙන්න ඕන නැත්නම් භාවනා කරන්න බෑ. භාවනා කළත් දැන් කරන්න පුළුවන් චතුරාර්යක භාවනා විතරයි ඒක ඊගාවට එන බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්තිය කරතෑවි. දැන් උසස් පෙළට යන්න බෑ. මේ ටික තමයි ඔය පහුගිය අවුරුදු 60 ඇතුළත වෙනස් වුනේ. අපි තමයි ඒක සාක්ෂි දුන්නේ. ඒක සාක්ෂි උනේ අපි අපේ પરම්පරාව ඉස්සරහා මේක සිද්ධ උනේ. මෙතන ඉන්න ඊට වැඩිය වයස තියෙන ඕනම කෙනෙක් දන්නවා ඊට අවුරුදු 50කට 60කට ඉස්සලා කොයි තැනක ඉඳලාද අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒ දන්න පිරිස තීරුම් ගන්න පිළිස ඒ යන පුංචි ප්‍රවාහයට එහෙම නැත්නම් යන ධර්මානුධම්ම ප්‍රතිපදා ප්‍රවාහයට එකතු වෙන පළවෙනිම සමාජික පත්‍රය තමයි තමයි සමාදන් සමාදාය සක්කති සික්කති සික්ඛාපදේතු ශික්ෂාපද සමාදන්ව රකින්න. එච්චරයි වැදගත් දෙයි. ඉන් එහාට ශික්ෂාපද හරියට රැකෙනව නම් එහෙම නැත්නම් ඒකට ආඩම්බර වෙනවා නම් මම මෙට වෙන වෙන මොනවත් නැහැ මට තියෙන ආඩම්බරේ තමයි මම වෙනදා තිබුණට වැඩිය මම සීලවන්තයි සීතලයි හික්මිච්ච හැදිච්ච මහත්ම ගතිය ඇති සදාචාර මිනිසෙක් වෙනවා කියලා දන්නවනම් ආෝයි ඒ යන ගමන වළක්වන්න මොනම දෙයකින්වත් බෑ අනිත් එක ඒ මත ඉඳගෙන තමයි අපිට ඉතුරු වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඒ බුද්ධකෝ සාම්ද්‍රුලිය ආපු ඒ විසුද්ධි මාර්ගයේ තියෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ භිකු සෝවිමං විජටේ ජට. මේක ජටා සූත්‍රයේ සංයුත්නිකාය සඳහන් කරලා තියෙනවා. මෙච්චර ඇතුළත් යට පිටත් යට වැටලා තියෙන මේ ලෝකේ බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා දේවතාවෙක් කියනවා මේ ඇතුළත් ගැට පිටත් ඇටලා තියෙන ලෝකේ මේ කොහොමනම් මේ ගැට ලියන්දෝ මට කියලා දෙන්න නිදුකානන් වහන්සේ කියලා දෙයයන් පේනවනේ හොඳටම මේ අපේ ඇතුලේ හිතේ ගැට වැටෙන හැටි. මොන දේ ආවත් අපි ඉතින් පශ්චාත්තාප වෙනවනේ. මොන දේ ආවත් අපි අසහනයටපත් වෙනවනේ. තැවෙනවනේ. ඒක ඉතින් හැම හිතකම පැහෙනවනේ. ඊට පස්සේ එවැනි හිත දෙකක් හිතුවචම කොයි වෙලාවෙත් ගහ ගන්නවනේ. පුදුම ජටාවක් නෙජීනේ. අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතෝ පජා. මේ ප්‍රජාව බබුස්තන වලක පැටලිච්ච එකෙක් වගේ. පැටලිලා ගත කරනව කොහොමද ගලවන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ දෙයන්නාසේ දීපු ක්‍රමයටම ඒ ලයයටම උත්තර දෙනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. ප්‍රඥාවන්ත මනුස්සයා සීලේ පිහිටනවා. හොඳට මතක තියාගන්න ප්‍රඥා නැත්තම් සීලේ නෝන්ජල් කරලා සලකනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ඒ මත ඉඳගෙන චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරනවා. ආතාපි නිප්පකෝ බික්ඛු ඒ විදිහට කෙලස් තරණ තව තවන වැර ඇති ආතාපි නිප්පක කියලා කියන්නේ ශිල්පීය ඥානය ඇත්තව භික්ෂුව මේ ගැටේ ලියනවා මේ මේ මේ ගාථාවේ ඥානය කියන වචනේ තුම්පලක සඳහන් වෙනවා උප්පත්ති ඥානයක් තියෙන්න ඕනේ වඩන ඥානයක් තියෙන්න ඕනේ චිත්ත භාව ප්‍රඥා භාවනාවකට ඊට පස්සේ ශිල්පීය ඥානයකින් අපි උප්පත්තියෙන් ගෙන ආපු ටික ඔප්නම් වන්න ඕනේ. අනේ ඒ කෙනෙකුට විතරයි සීලේ පදනම් වෙන්න ඕනේ පදනම් වෙච්ච සීලෙන් ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් සීල ශික්ෂාව පුරණ ගමන් සීල ශික්ෂාව දියුණු කරන ගමන් ඒක සාධාරණීකරණය කරන්න. මට මේ වෙන මොන්නම ආඩම්බරයක්වත් ඕනේ නැහැ. මට තිබුණට වඩා සිල්වන්ත වෙන්න තියෙනවා. ඒක තමයි මගේ ඥානය කියලා තේරුම් ගන්න ඔය සාමාන්‍ය උප්පත්ති ඥානෙ විතරක්මයි. අපි පෙර ආත්මෙන් ගෙන අප එකක් කියලා කියනවනේ. එකක් ගැන අපි කියනවනේ කර්මේසා කර්මඵල යනවා. අපි ඉපදෙනකොටම යම් යම් ඥාන මට්ටම් තියෙනවා. ඒකට කියන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත නරයා. චිත්තම් පඤ්ඤංච භාවයන්. ඒ මත ඉඳගෙන ඒ ලැබිච්ච මූලික ඥානෙ මත ඉඳගෙන චිත්ත භාවනා ප්‍රඥා භාවනා වඩනවා. ඒක අපි භාවනා කරනවායි කියලා කියනවා. එතකොට මේ උකහා ගන්න ඥානෙ එහෙම නැත්නම් ඒවට කියන පාටිහාරීය ඥානෙ කිය. ශිල්පීය ඥානෙ, ප්‍රායෝගික ඥානය අනුව තමයි ආර මූලික සංසාර මට්ටමින් ගినాපු ඥානෙ උසස් කරන්නේ. මේ තේරෙටම ශිල්පදේ ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒකයි මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට ශීලයක පිහිටවලා ඒ අනුග්‍රහිත පහෙන් සීල අනුග්‍රහිතේ මුල් කරගෙන කටයුතු කරන්න යනවා. ඒකෙදී දැන් මේ එනකොට මේ අත්තන්න කියනවනේ මේ මේ මේ විවස්ථා ටිකක් තියෙනවා. අනුව යන්න ඕනේ කියලා. මේ විවස්ථා ටික බටහිරට දුන්නට පස්සේ කරන විප්ලව දන්නවනම් ඒගොල්ලෝ හැම එකටම අහනවා ඔය විදිහට භාවනා කරන සිල් සුදු අඳින්න ඕනේද? බාපණේ දාන්න ඕනේද? ඉඳ ගන්නකොට උපාසකම්මලා උපාසක මහතුරු වෙන් කරන්න ඕනේද? රැට නොකා ඉන්න ඕනේද? පුදුමාකාර ප්‍රශ්න හිල්ලක් අහන. ඒ කියන්නේ ඕක ඥානය නම් රැට ගාවුවා මොකද්ද ප්‍රශ්නේ? ඕක ඥානය නම් ඥාන පිරින් පටලවිලා හිටපුවා මොකද්ද ප්‍රශ්නේ? ඕක ඥානය නම් අත දිගටම අඳින්න ඕනේ නෑ උඩට ඇඳින්න නැතුව හිටපුවා මොකද්ද ප්‍රශ්නේ? ඕක ඥාණයම නම් සිල්පද මොකක්ද අවශ්‍යතාවය? ඉතින් අර බුදුහාමුදුර කරන එකක් එකක් අයින් කළ බලන්න කියලා අනිත් පැත්තට ඒ වගේ තමයි ඒගොල්ලෝ බලනවා මේ ඥාණය නම් ඊටව නැතුව කරන්න පුළුවන් වෙන්න එපා කියලා. ඒක නිසා බෝධිහාමුදුරෝ නිතරම ලියනවා මේ බටහිරට කතා කරනකොට විපස්සනාව නෙවෙයි උගන්වන්න ඕනේ සිල්පද ටික. ඒක තේරුම් ගන්න ඉතාමත්ම දශම ස්ථාන ගාණක් 100කට. හැබැයි හරි ඔක්කොම විපස්සනාව දන්නවා. ඒ සමීකරණ ටික දන්නවා. කටපාඩම් කරලා තියෙන ඔක්කොම දන්නවා. හැබැයි නිකමට හරි කිව්වොත් මේකට සඳහා රැට නොකයින්න ඒක බෑ. රැට නොකා හිටියට රැට කවයි කියලා මොකෝ අපාය යනවයි. කෑවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ මේ ඒ භාවනාව පාවිච්චි කරනකොට තමන් සැදී පැහැදී හිටින ගතියෙන් කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා ෂෝක් එකට බලතැයි. අපෙත් භාවනා පිටසාවේ කොළඹින් නම් ඒක බයිලාවක්. ගමෙන් නම් වෙන බයිලාවක්. ඒගොල්ලෝ ඊවට දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් තියෙනවා. ඒකෙන් පේන්න තියෙනවා පටන් ගන්නකොටම ඒ සීලෙන් දක්වන ප්‍රතිචාර වගේක් තියෙනවා. භාවනා කරගෙන යනකොට ඒක වෙනස් වීමකුත් තියෙනවා. ඒව අතර එක එක ආරයන් තියෙනවා. ඉතින් සම්පූර්ණ සම්ප්‍රදාන කුල වෙනකොට පටන් ගන්න ඕනේ. මේ පුළුවන් නම් කපන් බැන්නම් කපන් මෙච්චරයි කිය. එහෙම කරන්නත් බෑ. යම් යම් ප්‍රදේශයකට ඒ අයට ගැළපෙන විදියට හැඩ ගැහුණට කමක් නෑ. මොකද භාවනා කරගෙන යනකොට සමහරු ඒකට අනුයාත වෙලා වෙනස් කිරීම කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ මේක මෙන්න මේ මේ තියෙන අයට විතරයි භාවනා කරන්න පුළුවන් අනික් අයට බෑ කියලා. මෙන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් භාවනා කරනකොට කරනකොට සිල්පද විශේෂයි අපි දක්වන ප්‍රතිචාරයේ වෙනසක් ඇති වෙනවා. ඒ නිසා පටන් ගන්නකොට කොතනින් පටන් අරගත්තත් ඒ ඇති වෙන වෙනසට ඉඩ දීගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒ කෙනාට සාසනීය ව්‍යාප්තියක් වර්ධනයක් දක්ව ගන්න පුළුවන්. ඒක නිසා ස්ථිරව කියන්නේ නරකයි අර කලින් තිබුණ නීති වගේ මේක සඳහා හැම කෙනෙක්ම ආරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා ත්‍රිපිටකය දැනගෙන විනයධර වෙලා තමයි භාවනා කරන්න ඕනේ කියන මත આવොත් මේක නිමි પરම්පරාවට යනවා. එහෙම නැතු නෑ නෑ මොකක්වත්ම ඕනේ නෑ කිසිම ශික්ෂාපදයක් ඕනේ නෑ ඕන තැනක පටන් ගන්නකොත් ඒකාන්තයකට. මෙන්න මේ අන්ත දෙකට යන්නේ නැතුව මැද ඉඳගෙන මේක බුදුරජාණන් වහන්සේ සීලේ සඳහන් කරනට සඳහන් කරන්නේ සීලයේ අදි සීලයක් බවට පත් කරගන්න නිතරම කල්පනා කරන්න කියලා. නිකන් සාමාන්‍ය නිදර්ශනයකට කියනවා නම් පංචිල් පද පහ රකින්න ගිහියා භාවනා වැඩමුළුවට අවශ්‍ය අටසිල් සමාදන් කරනවා. ඊට පස්සේ අටසිල් හොඳට තේරුම් අරගෙන ඒක නවසිල් දසසිල් වලටපත් කරගෙන පුළු පුළුවන් එකා පැවිදි වෙනවා. සාමනීර වෙනවා. පුළු පුළුවන් එකා උපසම්පදා වෙනවා. පුළු පුළුවන් එකා දුතාංග රකින්නවා. අන්නේ විදිහට නිට්ටරෝම සීලය වෙනස් කරන පැත්ත බලීම ඒක තමයි පාටිහාරීය ඥානය කියලා කියන්නේ. මෙන්න මේ සීල ඇති. මේකයි භාවනාවට ඕනේ කරන්න කියලා එම හතරස් මොකක්වත් මේකේ නැහැ. අන්න එහෙම වෙනසක් Tamange පෞද්ගලික ජීවිතේ වෙන්නේ නැත්තම් භාවනාව ඇනහිටලා. එන්නේ එන්නේ එන්නේ Tamante ඒ සීලය පිළිබඳව දියුණුවක්, අගයක්, ආඩම්බරයක්, වටිනාකමක් සිල් රකින්න අය කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ගතියක් නැත්තම් මාව මගේ තියෙන අගේ මනින්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය අද කොච්චර සිල්වන්තද කියන එක පිළිබඳව Tamanට තක්සිරුවක් නැත්තම් බූරුවන්ගේ පිටේ හකුරු පැටවෝ වගේ තමයි. ඔය කොච්චර භාවනා කරත් මොනවත් වෙන්නේ ඒක නිසා භාවනා කරන්න කරන්න කරන්න සීලේ දිහා වෙයි ඇති වෙන මේ පුංචි නැමිච්ච ගතිය, මෙලෙක් වෙන ගතිය, හැඩ ගැහෙන ගතිය සම්පූර්ණ ආචාර ධර්මයක්. ඒක සම්පූර්ණ සමාජ ධර්මයක්. ඒ නිසා එක්කෙනෙක් භවනා කරත් ඒකේ ගුණය සමාජයට තියෙනවා. මේ මුළු ලෝකෙම සිල් රකින්න ඕනේ නෑ ලෝකෙ වෙනස් කරන්න. හුද්දට බලවත්ව සිල් රකින්න එක්කෙනෙකුට පුළුවන් මුළු ලෝකෙම වෙනස් කරන්න. ඒ තරම් ගැම්මක් මේකේ තියෙනවා. ඒක නිසා හිතන්න නරකයි මේ කරන පුංචි කොන් වෙච්ච සීමා වෙච්ච සටනක් කියලා. Taman ඒ කරන වැඩපිළිවෙලෙන් ඇතිවෙන ඒ කම්පන වේගය එහෙම නැත්නම් ඒ ඇති කරන ජවය ඊට වැඩිය අද අවශ්‍යයි. මොකද නන්නතර ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකේ යන්නම ශිල්පත කඩන පැත්තට. ඒ නිසා කවුරු හරි භාවනා තමයි භාවනා ගැන තමයි අපි මේ කතා කරන්නේ. නමුත් ඒකට ලැබෙන මූලික සුසුකමක් වශයෙන් සීලේ දියුණු කරන පැත්තකට කල්පනා කරන ගත්තොත් ඒක උඩ ඉන්න දෙයියොත් වඳිනවා. බ්‍රහ්මියොත් වඳිනවා. මිනිස්සු විතරක් නෙවෙයි. ඇත්තට මිනිස්සු වෙන්නේ අන්තිමට වඳින්නේ. ඒ මොකද මිනිස්සුන්ට පේන්නේ සිල් දකින්න මිනිස්සු නෝන්ජලෙක් විදියට. නමුත් දෙයයන් බුදුන්ට ඒක පේනවා. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් මේ ලෝකේ රවට්ටන්න මූනිච්චාවට කරන එකක් නෙවෙයි. සත්‍ය සම්පජඤ්ඤේ යුක්තව බයලජ්ජාමේ යුක්තව ඉන්ද්‍රිය සංවරේ යුක්තව මේ සීලය පිළිබඳ අපිට පුංචි හරි කමන්නේ තිබුණට වැඩි ආගයක් ආඩම්බරයක් තිබුණට වැඩිය ලෙන්ගතුකමක් එන්න පටන් ගන්නවා නම් අපිට කිත හැකි අපි සත්පුරුෂ ධර්ම වැඩෙනවා සත්පුරුෂ ආශ්‍රයක් සිද්ධ වෙනවා ඉදිරියට යනවා. අසත්පුරුෂ ධර්මවල අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක හොඳට තේරෙනවා. මේ භාවනාවේ බාහිරේ ඇතුළත බාහිර දෙකේම ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ ඒකට සුදුසුකම් වැඩි කරගන්න එක. ලොකු සංසිඳනකොට නම් කිව්වේ හිත අලුත් කරගන්නවායි. සීලය පිළිබඳ නැවත කල්පනා කරන්න කරන්න මැරිලා උපදිච්ච කෙනෙක් වාටපත් වෙනවා. ආනේ මේ මැරලා ඉපදිච්ච ගතිය දැනෙන්නේ නැත්නම් පරියන්කයක් පරියන්කයක් පාසා. Tamanට තේරෙන්නේ නැත්නම් සක්මනක් සක්මනක් පාසා. කොච්චර සූත්‍ර පිටකේ කටපාඩම් කරත් ඔය කොච්චර මොනවද තිබ්බත් ඇති වැඩක් නැහැ. ඒ නිසා උත්සාහ කරන්න බලන්න ඒක ඇඟට වද්දා ගන්න. ඒකෙන් හිත අලුත් කරගන්න. හිත අලුත් කරමින් ඒ ප්‍රතිතද කිරීම තව තව කෙරෙන්නේ සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් නැත්නම් මේ අනුධම්මචාරී එහෙම නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ සීල ශික්ෂාවෙන් එහාට ගිය කොටස් ඉතින් අද දවසේ සෑහෙන වෙලාවක් මේ වෙනකොටත් ධර්ම දේශනා සඳහා අරගත්ත නිසා මම මෙතනින් ධර්ම දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අනුව බුදුහාමුදුරුවෝ පෙන්නේ අසපුරුෂ ධර්ම තවදුරටත් සාකච්ඡා කරමින් අපි උත්සාහ කරමු ඉස්සරහට මේ විදිහේ හිත අලුත් කරගත්ත මේ විදිහේ නැවුම් බවක් ඇති කරගත්ත හිතක් කොහොමද මේ නැවුම් බවේ අලුත් ගතිය හිත අලුත් වෙන ගතිය සමාධියට යොමු කරවන්නේ කොහොමද ඒක ප්‍රඥාවට යොමු කරවන්නේ කියලා ඉතින් මේ තාක් විස්තර කරන ලද කරුණු වලින් සීලේක පිහිටි පිරිසක්ටයි මේ ධර්ම දේශනා කරන්නේ ඒ කරගෙන යන වැඩ පිළිබඳ ඇති ශ්‍රද්ධා වීර්ය සති ආදී ධර්ම දියුණු කරගෙන කරන වැඩේ අලුත් හිතකින් කරලා ඉදිරියට කරන්න තියෙන සමාජ ශික්ෂා ප්‍රඥා ශික්ෂා සඳහා අලුත් හිතක් අලුත් ධෛර්යයක් මේ ධර්ම දේශනාව වෙනුත් සියලු දෙනාට අත්පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා